ඉතින් මේ පසුගිය දවස් 9ේම අපි එකම සූත්‍රයක් එකම තේමාවක් ඉදිරිපත් කරගෙන දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ආවා. ඉතින් බොහෝ දෙනා දන්න පරිදි අපි ඉදිරියෙන් තියාගත්තේ අවිජ්ජා සූත්‍රය. මේ සූත්‍රය එක විදිහකට සරුවත්න දේශනාව පිටු කරලා සම්පින්දණය කරලා දක්වන දේශනාවක් බොහොමත්ම ගැඹුරු සංකීර්ණ තැනක ඉඳලා ඒක එදිනදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධියක දක්වා අඩු කරගෙන අඩු කරන අඩු කරන ඇවිල්ලා <clears throat> ඒ තාම සංකීර්ණ වූ සංකර වූ ප්‍රශ්නය විසඳීමේ පහසු සහැල්ලු ක්‍රමයක් ඉදිරිපත් කරන්නයි සරුවචන ආංශේ මේ සූත්‍රයේ ඉදිරියෙන් තියාගන්නේ. ඉතින් මේ සූත්‍රය පළවෙනි දවසේ අපි ආරම්භ කරන වෙලාවේදී මතක් කරගත්තා පුබ්බා භික්කවේ කෝටි න පඤ්ඤායති අවිජ්ජාය කියලා. මහන්නේ මේ අවිද්‍යාව නැත්තම් මේ මෝහය නැත්තම් මේ නොදැනීම එහෙම නැත්තම් මේ මිත්‍යා දෘෂ්ටිය කියන මේ අකුසලය අකුසලට අඩිය අකුසල මූලය මුල් කෙලවර බුදු හිතකටවත් හිතා ගන්න බැරි තරම් පූර්වාන්තයේ දකින්න අමාරුයි. ඒ නිසා මේ වචනෙන් කියවෙන්නේ මේක කෙලවර කරන්න බැරි ධර්මයක්. අපිට ග්‍රහණය කරගන්න බැරි, පාලනය කරගන්න බැරි අචින්ත්‍ය ධර්මයක්. එසේ නමුත් ඒත් එක්කම සරුවචනසේ සඳහන් කරනවා එහෙම නමුත් මේ අවිද්‍යාව පහළ වෙන්නේ හේතුවක් සහිතව කියලා. ඒක ඉදප්පච්චේතා නැත්තම් හේතුවකින් හටගත්ත දෙයක් නිසා පුංචි පැලිරක් තියෙනවා මේකේ. දැන් පලා ගන්න පුළුවන්, බිඳ ගන්න පුළුවන් මරයක් තියෙනවා. පෙර කෙලවර දන්නේ නැහැ කියනකොට නම් බයක් ඇති කරන්නේ, ගම්බහා ගම්බීර භාවයක් ඇති කරන්නේ අපිට අදහා ගන්න බැරි, හිතා ගන්න බැරි තත්වයක්. නමුත් එසේ නමුත් මේක හේතුවකින් හට ගන්නවා කියන එක සරුවචනාංශයේ හැකි සංඥාව මත කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පෙන්නලා දීලා තියෙනවා මේ අවිද්‍යාවට හේතුව වශයෙන් මේ ප්‍රධාන අකුසල් රාශිය වශයෙන් හඳුන්වන පංච නීවරණ ධර්ම තමයි ආසන්නේ පවති. නැත්නම් පංච නීවරණ ධර්ම ආසන්න කාරණාව කරගෙනයි පසුබිම් කරගෙනයි මේ අවිද්‍යාව කෙනෙකුගේ හිතේ පහළ වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව පිළිබඳව ප්‍රමාණ කරන්න බැරි නා කීකරු කර ගන්න බැරි නා එයාට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් මේ ඊට ආහාර වෙන ආසන්න කාරණා වෙන නීවරණ ධර්ම දුබල කරගත්තොත් පාලනය කරගත්තොත් අවිද්‍යාව කීකරු කරගන්න පුළුවන්. නමුත් මේ භාවනා කරන පිරිස් විශේෂයෙන්ම පූර්ණ කාලින වගේ ඉඳලා භාවනා කරන පිරිස් පවා දන්නවා මේ හිතක මේ නීවරණ ධර්ම දුරු වෙන අවස්ථාව හරියට මුහුද අයිනට ගියාම මුහුද රැළ නතර වෙච්ච අවස්ථාවක් වගේ. යම් තැනකද මුහුදු වෙරළ තියෙන එතන නිතරම අතෝරක් නැතුව රැළ ගහන එක ඒ මුහුදේ ස්වභාවය. ඒ වගේ තමයි මේ හිතට තොරතෝංචක් නැතුව ඉසුඹුලන්ට චිත්තක්ෂණයක් ඉඳ නොතබා උදේ නැගිටපු වෙලාව ඉඳලා හවස නිදා ගන්නකොලොත් සමහර වෙලට නිින්දෙනුත් මේ නීවරණ දෝරේ ගලනවා. ඒක නිසා ඒ නීවරණ ධර්ම අවිද්‍යාවට පාදක වෙන බව හැබැයි නමුත් නීවරණ කීකරු කරගන්න ආණ්ඩු මට්ටු කරගන්න උත්සාහ කරන සමත භාවනාවක හෝ විපස්සනා භාවනාවක යෙදෙන විපස්සනා සමාධිය හෝ සමත සමාධිය බලාපොරොත්තු චෙක්කන දන්නවා ඒක මොනතරම් දුෂ්කරද කියලා. ඒ නිසා අවිද්‍යාව තරම්ම පූර්ව කෝටිය නොපෙනෙන ධර්මයක් නොවුනට අවිද්‍යාව නැති කරන්න නම් ਸਰවචනාංශය අපිට ඉදිරිපත් කළ පෙන්නානේ නීවරණ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. නමුත් ඒකට හැප්පිච්ච කට්ටිය දන්නවා ඒක ඒ තරම්ම ලේසි පුංචි වැඩක් නෙමෙයි කියලා. නිසා නීවරණ පහළ වෙන්න හේතු ආහාරයේ කාරණාව මොකද්ද කියලා බැලුවොත් ਸਰුවචනාංශය ඊට වැඩිය ටිකක් Tamanට පාලනය කරගන්න පුළුවන් ත්‍රිවිධ දුස්චරිත පෙන්ලා දෙනවා. කෝච බික්කවේ ආහාරෝ නීවරණස්ස තීනි දුස්චරිතානි තිස්ස වචනීය. මේ නීවරණ මේ විදිහට තොරතෝංචක් නැතුව චිත්තක්ෂණයක්වත් ඉඩපාඩු නොතබා ඉසුඹුලන්ට ඉඩක් නොතබා මේ අපිට අපේ චිත්තසංතානය විඥානස්රෝතය කෙලසන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි බාහිර හේතුවක් නිසා නෙවෙයි තමන්ගේ ත්‍රිවිධ දුස්චරිත නිසා කායික දුස්චරිත වචී වචනෙන් ඇති වෙන දුස්චරිත සහ හිතෙන් ඇති වෙන දුස්චරිත ඉතින් එතකොට භයානකයි ප්‍රශ්නේ බරපතලයි ප්‍රශ්නේ සංකීර්ණයි ප්‍රශ්නේ නමුත් කෙනෙක් ඇතුළට ගෑනවා ඒක. චරිතය කියලා කියන්නේ කෙනෙක්ගේ පාලනය කරතේ තියෙන එකක් නැත්නම් කෙනෙක්ගේ යටතේ වාසියේ පවතින දෙයක්. චරිතවත් පුද්ගලයාට දුෂ්චරිත පිළිබඳ බය අඩුයි. නමුත් බොහෝ දෙනෙකුට එහෙම තමන්ගේ පිළිබඳව තමන්ටවත් චරිතවත් ගතියක් අවංකව බලනකොට ප්‍රකාශ කරගන්න අමාරුයි. එන්නේ දුෂ්චරිත පිළිබඳ ප්‍රශ්නේ ගත්තට පස්සේ මේ දුෂ්චරිත සුචරිත කර ගැනීම එක ජීවිතයක කරන්න පුළුවන් ද කියලා. එහෙම නැත්නම් මේ ජම්මයේම දුස්චරිතව පහළ වෙච්ච කෙනෙක් මේ ආත්මේ සුචරිත වෙන්න පුළුවන් ද කියලා. ජම්ම ගති, රුචි අරුචිකා, පෞරුෂත්ව ජීවිතය තුළ වෙනස් කරන්න පුළුවන් ද කියන එක සෑහෙන රැඩිකල් වාදීව කල්පනා කරන කෙනෙක් නම් ඔව් කියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් විප්ලවීය චින්තනයක් ඇති කෙනෙකුට නම් හිතන්න පුළුවන්. නමුත් හුඟ දෙනෙක් හිතන්නේ අපේ අසල්වැසියෙක් අපිට හතුරුකම් කරනවා ලද්දාපට මැරෙනකම්ම ජම්මාන්තරගත හතුරෙක් වශයෙන් දකින්න මිසක් අපි හිතන්නේ නෑ මේ පුද්ගලයා හොඳ පැත්තකට ගන්න පුළුවන් වෙයි කියලා. ඒ ඒ ඒ ඒ කාරණාවෙමයි තමනුත් යම් ජම්ම ගතියක් ඇතුලේ ඉපදුනාක වෙනස් කරන්න බෑ කියන වගේ තමයි ලෝකයේ අදහස තියෙන්නේ. ඒ නිසා දුස්චරිතවත් පුද්ගලයෝ සුචරිතවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමා වශයෙන් බැලුවත් හිඳාඩිය දාන ප්‍රශ්නයක්. ඒ නිසා මේ දුෂ්චරිතවලට ආහාර වෙන දුෂ්චරිත සඳහා හේතු වෙන කාරණා බැලුවොත් ඒකට හේතුව ඉන්ද්‍රිය සංවරය නැතිකම. මේ ඇහ කන දිව නාසය කය කියන මේ දේවල් වල තියෙන අසංවිධිත භාවය. චාරයක් නැති ගතිය. සංවරයක් නැති කම. අපි හැම කෙනාම අපේ ගෝල බාලයින්ට දරුවන්ට නිතරම ඉන්දියා සංවරය ගැන කතා කරනවා. ඒක කියලා දෙන්න හරි කැමැති. අම්මලා හරි කැමැති මේ දරුවන්ට <clears throat> කවුරු හරි කමන්නේ මව්පිය ගුණ ගායනය කරන කතා එහෙම නැත්නම් තොරන් කවිය ඇහෙන්න තියෙනවනම් හරියට කීයක් හරි කියවදම් කරලා දරුවන්ට ගෙනත් දෙනවා අනේ මෙව්වාවත් අහලා දරුවෝ සංවර වෙනවනම් හොඳයි කියලා. නමුත් හිතෙන් තරම් ওই සිද්ධිය වෙන්නේ නැහැ. මොකද ඒ ওই කියන ඉන්දිය සංවරය කියන එක අපි බලාපොරොත්තු වුණාට ඒක කවදාකවත් අනුන්ගේ බලාපොරොත්තු වෙන්නත් බෑ ඒක කවදාකවත් වෙන්නේ නැහැ ඒක තනිකරම හීනයක් කරනවන කරන්න තියෙන තමන්ගේ වැඩේ විතරයි උඟ දෙනෙක් කරන්නේ තමන්ගේ කිරිල්ල පැත්තක තියලා අල්ලපු ගෙදර කට්ටියගේ ඉන්දිය සංවරය ගැන කතා කරනවා දරුවන්ගේ ඉන්දිය සංවරය ගැන කතා කරනවා හාමුදුරන්ගේ ඉන්දිය සංවරය ගැන කතා කරනවා දේශපාලනඥයන්ගේ ඉන්දිය සංවරය ගැන කතා කරනවා හැබැයි තමන් ඉන්නේ නීති වස්තරෙන් කියලා මතක නැහැ ඒ තරමටම ඉන්දිය සංගරයට ගියාට පස්සේ වග වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒකේ බරපතලකම අඩු කරන සරුවචනාංශය ආනවා ඉන්දිය සංවරය කියන ධර්මය අපි හදාගන්න හැදුවොත් ඉන්දිය සංවරයට බලපාන ආසන්න කාරණාව ආහාරය මොකද්ද? අසත්‍ය අසම්පජාඤ්ඤය. තමන්තුග සති සම්පජාඤ්ඤේ නැතිකම කිය. සිහි බුද්ධිය නැතිකම. ඒ නිසා ඉන්දිය සංවරයක් කියන හික්මීම විනය ඇති වෙන්නේ බුද්ධිමතෙකුට පමණයි. නමුත් ලෝකේ පාලනය වෙන්නේ දුර්තාන්ත එහෙම නැත්නම් ඡණ්ඩපරුස පුද්ගලයන්තුනි. ඉතින් ඇත්තෝ <clears throat> ඉන්දියා සංවරය ගැන ලෝකෙට ප්‍රකාශ කෙරුවට ඒ ඇත්තෝ ගාව ඉන්දියා සංවරයක් ඇත්තෙත් නැහැ සති සම්පජාඤ්ඤය කරන්න තියා අහලවත් නැහැ. ඒ වගේ මේ සඳහා අවශ්‍ය කරන ඥාණයට පිං කරලත් නැහැ. හේතු සම්පත්තිත් නැහැ. ඉතින් ඒ නිසා ඉන්දියා සංවරය කියන එක මෙලෝ අපට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක <clears throat> පසු කාලේ වෙන බුද්ධ ශාසනයක් කෙරෙන්නා තරමට පස්සට දාලා තියෙනවා. නමුත් සුළු පිරිසක් ඉන්දිය සංවරයට කෙලින්ම සම්බන්ධයක් දැනගෙන හෝන වේවා මේ සති සම්පජාඤ්ඤයට උත්සාහ කරන කාලෙකයි අපි ජීවත් වෙන්නේ. පසුගිය අවුරුදු 20ක 30ක 40ක විතර කාලේ මේ සති සම්පජාඤ්ඤයට සෑහෙන නැවත පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඒක අපි සමානව භාවනායේ පිබිදීමක් විදිහට කියනවා. නමුත් ඒකට උත්සාහ කරන්නේ නැත්නම් දන්නවා හරි අමාරුයි මේ ඉන්දිය සංවරය මේ සති සම්පජාඤ්ඤය කියන එක තන වඩා ගන්න හඳුනා ගන්න ඒ අනුව ජීවන රටාව හදා ගන්න. ඒ නිසා ඒකට ආසන්න කාරණාව ආහාරය ගැන හොයුවොත් ඉන්දිය සංවරයට නොවෙන්න සති සම්පජාඤ්ඤය නොවෙන්න නැත්නම් ආසත්‍ති අසම්පජාඤ්ඤය එන්න හේතු වශයෙන් ඇහුවොත් සරුවචාන්සේ පෙන්ලා දෙන්නේ අයෝනිසෝ මනසිකාරය. නුවණින් සලකා බැලීමට නොදන්න ගතිය. ඒක නැත්නම් අපි සම්ප්‍රදාන කූලව මැට්ටෝ ආගේ හිතන තාලෙටම හිතන තාක්කල් කවදාකවත් ඉන්ද්‍ර සංවරයක් ගන්න බෑ. ඉන්ද්‍ර සංවරයට විශේෂ විප්ලවීය කල්පනාවක් අවශ්‍යයි. විශේෂයෙන් යමක් කර බැලීමේ අලුත් විදිහට යමක් හිතලා බැලීමේ හැකියාව කාටහරි තියෙන්න ඕනේ. ඒ තියෙන දේ අදාහගෙන වැඩ කරොත් පමණයි මේ පුද්ගලයාට ඒක ඇති කරන්න පුළුවන් ඉන්නේ. අන්න ඒ විදිහට නුවණින් සලකා බැලීමේ ශක්තියට අපි කියනවා යෝනිසමනසිකාරය කියලා. <clears throat> නමුත් මිනිස්සු වෙලා ඉපදිලත් මිනිස්ස මනසක තියෙන හැකියාව මෙච්චරකයි කියලා මේ ජීවිතය තුළ ඒක විකසනය කරගන්න විවෘත කරගන්න දඟලන පිට සිතාමත්ම අඩුයි. මිනිස්සු හුඟ දෙනෙක් මේ තිරිසං ආසාවල් වලට තමයි ගත වෙලා තියෙන්නේ. ලද්දාපට මැරණකම් මොනවා කරන හිටියත් තිරිසනෙක් කරන දෙයට අමතරව මොකක්වත් වෙලා නැහැ. ඒ මොකද හේතුව අර පරිණාමයේදී මේ මිනිස්සයා ඇති කරගෙන තියෙන මේ විශේෂිත භාවය උබුදවාගා විකසිත කරගන්න උත්සාහ කරන මිනිස්සුන්ට වැඩිය අර තිරසනුම් කරන වැඩ ටික කරන්න යන ඇති ගතිය ලෝකේ පුරාවට පැතිරලා තියෙන නිසා ආයෝනිසෝමනසිකාරයේ රජ වෙනවා යෝනිසෝමනසිකාරයේ එන්නේ එන්නේ ආසරණ වෙනවා කලාවදිනවා ඉතින් ඒවැනි යෝනිසෝමනසිකාරයක් ඇති කර ගැනීම නැත්නම් ආයෝනිසෝමනසිකාරය දුරු කිරීමට හේතුව තවදුරටත් පස්සට ගිහිලා ਸਰවචන්නාංශය පෙන්ලා දෙනවා ආයෝනිසෝමනසිකාරය ඇති වෙන්න හේතුව අශ්‍රද්ධාව. ඇදහිල්ලක් නැතිකම. ඇදහිය යුතු වස්තු වශයෙන් ਸਰවචන් වහන්සේ විසින්ම ගෙන අරපාන බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ විශේෂ එනතන් තමන්ගේ සීලේ විශේෂ ඇදහිල්ලක් නැතිකෙනා ඉතින් ਸਰබලධාරි දෙවිවරු අදහනවා. එහෙම නැත්නම් ඔය වල්පල් දෙවිවරු අදහනවා. පඳුරු පඳුර ගාන දෙවිවරු ඉන්නවා. ඒක කොහොම අදහනවා? ගින්දර අදහනවා. වැස්ස අදහනවා. දේශපාලනඥයෝ අදහනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් අදහනවා. ඒ අදහනකින් හොඳට ඕම තේනවා. අයුන්සුමංස්කාරයෙන් කොච්චර දෝ පිළිලා ඒ වගේම සද්දේය වස්තුවක් හම්බුණත් අඳුරන්නේ නැති කම. එනිසා මේ සද්ධාවට ඇතිවෙන්න නැත්නම් සද්ධාාවක් ඇති කරන්න පුළුවන් මේ වටිනා බුද්ධ ශාසනයක් තියේදී ඒක දැනගන්න තරම් ලුණු මිරිස් කන මොලයක් තියෙන මනුස්සකමකුත් තියේදී බොහෝ දෙනෙකුට වගේ අංශභාග වෙලා කොර වෙලා ඇහ කන පේන්නේ නැතුව නැතුව මේ අඟපසඟක් තියේදී අර ලාමක දේවල් වලට යන්න හේතුව එහෙම නැත්නම් සද්ධාව ඇති නොවෙන්න හේතුව පෙන්ලා දීලා තියෙන්නේ අසත් ධම්ම ශ්‍රවණ ධර්ම ශ්‍රවණයක් නැතිකම ඉතින් ධර්ම ශ්‍රවණ කියලා වචනේ යටතේදී මාතෘකා යටතේදී නම් පොත්පත් සංගරා ගුවන් විදුලි ටෙලිවිෂන් එකේ කොච්චර දෝ වක් කරනවා. එහෙම නැත්නම් කවදාකවත් නැති විදිහට අද ඒක ජනමාධ්‍ය තුලින් හෝ අපේ එදිනදා ජීවිතයේ සාමාන්‍ය බෞද්ධික පැත්තෙන් බලනකොට සෑහෙන්න තියෙනවා. ඒ කොච්චර තිබුණත් ඒ සදාචාරාත්මක පරිහානියේ එහෙම නැත්නම් යුද්ධ ආදී වශයෙන් කලකෝලහලවල අඩුපාඩුවක් පේන්නත් නැහැ. ඒ නිසා මේ මේ ධර්ම ශ්‍රවණ කියන එකේ සද්ධර්ම ශ්‍රවණයක්ද කරෙන්නේ අසද්ධර්ම ශ්‍රවණයක්ද කරෙන්නේ කියන එක පැත්තකට බලා ඉන්නකොට මේ ඒකට මූලධර්මවාදී අබෞද්ධයන් අපිට පහර ගහන්න ඕනේ බෞද්ධෙක් වුණත් කල්පනා කරන්න බණ තේනවා මේක මොකද්දෝ පරහක් තියනවා කියන කොච්චර බණ ඇහුවත් එහෙම නැත්නම් ඒ බණ වලින් ওই කියන සද්ධාව පහළ වෙන්නේත් නැහැ. යෝනිසෝමනසිකාට තොදු දෙන්නේත් නැහැ. ආවනතයි සති සම්පජාන්‍ය තුරු දෙන්නේ. හැබැයි හොඳට වෙන්දට වැඩිය මේ ගිහි උපාසක උපාසිකාවන්ගේ හොඳ ධර්ම ඥානයක් තියෙනවා. ඒක මම හිතන සෑහෙන තීව්‍ර මට්ටමක තියෙනවා. නමුත් සද්ධාව පැත්තෙන් මොට වෙනවා. හැම එකම තර්කයට නගාගෙන යර යටහත් පහත් වෙන ගතිය එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදා නැති වෙලා කැත්තට පොල්ල මට්ටමට තමයි කතාව යන්නේ. ඉතින් ඒකට හේතුව මේ අහන දේ සද්ධර්මයමද නැත්නම් සද්ධර්ම ශ්‍රවණයමද කියන ශකේ තමයි මතුවේ. ඉතින් මේ විදිහට අසද්ධර්ම ශ්‍රවණේ ඇතිවෙන්න හේතුවක් සරුවචනාංශය අහලා සූත්‍රේ නිම කරන්නේ අසද්ධර්ම ශ්‍රවණයට හේතුව අසත්පුරුෂ සංසේවණි. බාලයන් සමග ඇසුර. අපි ඊවර කෙරුවේ අන්නේතර. පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා මේ අවිද්‍යාවට ඇති වෙන මූල කාරණා වෙලා තියෙන්නේ අපේ ඇසුර. ඒ නිසා අපි අද යම් අකුසල කර්මයක් කරනවා යම් දුකක් විඳිනවා යම් අසාධාරණයකට ලක් වෙලා තියෙනවා ඒක තන්නේ කර අපි මෙතෙක් කල් ආශ්‍රය කරපෑගේ තියෙන වැරද්ද තමයි. මේක නිකන් වෙන පැත්තකින් මේ මේට බොහොම සමාන්තර දේශනා ප්‍රකාශයක් කරලා තිබුණා කාල් මාක්ස් තුමා. මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි. මේ පන්ති අතර සටන නිසා මිනිස්යා මේ කෙලසිලා ඉන්නයි කියන්නේ. ආර්ථික හේතුවක් තමයි කාල් මාක්ස් තුමා පෙන්වුවේ. සරුවචන් වහන්සේ සඳහන් කර තිනවා පබස්සරමි දම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨා. මහන්නේ මේ හිතේ ප්‍රകൃතිය හරීම ප්‍රභාසරයි. නික්ලේශී හිතක් හැම කෙනෙක් ගාම තියෙන. මේ පිට කට්ටේ කච්චල් බැඳිලා මලකඩ බැඳිලා මේකේ තියෙනවා උපක්ලේශ වගේක්. ඒ උපක්ලේශ ආගන්තුකයි කියලා කියනවා. ආගන්තුකේ උපක්ලේශ උපක්ලේශ. උපක්ලිටං හිතේ ප්‍රകൃතිය නෙවෙයි. හිතේ ප්‍රകൃතිය පිරිසුදුයි. ඒ ආගන්තුක උපක්ලේශ අපි මේ ඇසුරු කරන ලද අසත්පුරුෂයන්ගෙන් ඇතිවෙච්ච අපි කියනනේ බල්ලොත් එක පුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න ඕනයි කියලා. ඉතින් මේ මැක්කෝ ඉන්නේ ඇඟේ උප්පත්තියෙන් ආපු මැක්කෝ නෙවෙයි. බල්ලොත් එක පුදියා ගත්ත එකේ ප්‍රශ්න. ඉතින් එතෙන්දී මේ ප්‍රශ්නේ කෙලිම අපේ සමාජයේ විසින් සංස්කෘතිය විසින් අපේ හැදියාව තුළින් අපිට ආපු එකක්. ඉතින් ඒක නිසා ඒක ගලවන්නත් වෙන්නේ ඒකෙන් ගැලවුම් මාර්ගය හොයන්නත් වෙන්නේ ඒ සමාජ ධර්මයකින්මයි. එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවීමයි. ඉතින් සරුවචන්නාංශයේ මේ දේ මේ ලෝකයේ යන මේ විෂම චක්‍රය කඩලා ඒ මිනිස්සෙයින්ට අසද්ධාර අසප්පුරුෂ සංසේවනයේ 100%ක් මේදී ගත කරන අන්ධකාරය ගත කරන මේ මිනිසෙයින්ට සප්පුරුෂ සංසේවනයක් ඇතිකරන්න තමයි සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගන්න සියල්ලම කැප කරේ. සියලු දස පාරමිතා පුරලා විඳින්න තියෙන දස දුක් විඳලා නව නිග්‍රහ විදලා උන්වහන්සේ මේ සප්පුරුෂයා කියන එකනා එහෙම නැත්නම් කල්යාණ මිත්‍යා කියන එකනා ලෝකේ ඉස්සල්ලාම Taman තුලින් පහල කරලයි මේ මිනිස්යාට නව බලාපොරොත්තුවක් ඇති කරලයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එහෙම නැත්නම් මේක කිලවරක් කරගන්න බැරි අන්ධකාරයෙන් අන්ධකාරට යන සංකීර්ණතාවයෙන් සංකීර්ණතාවයට යන බව ඇති කරලා මේ මිනිස්යාන තියෙන හිතේ පීඩාවට තව පීඩාවක් එකතු කරන්න කියන බණක් නෙවෙයි. ඊහා සමාන උග්‍ර ඊහා සමාන සංකීර්ණ ඊහා සමාන අන්ධකාර මේ ලෝකයේ සරුවච්චන් වහන්සේ පරෝපදේශ රහිතව කිසි කෙනෙකුගේ උපදේශ නැතුව තමා විසින් සත්පුරුෂ භාවය එහෙම නැත්නම් මිත්‍රත්වය මහා පුරුෂ භාවය ඇති කරලයි උන්වහන්සේ කියන්නේ දැන්වත් බලාපොරොත්තුවක් ඇති කරන්න දැන්වත් ඉසුඹුලන්ඩ ඉසුඹුලාලා ඒ සරුවඥන් වහන්සේ හෝ සරුවජ ශ්‍රාවකෙක් වශයෙන් ඉදිරිපත් වෙන සත්පුරුෂය අසුර කරන්න දන්නවනම් අච්චර අර දුෂ්කර වූ Brahmacharya සම්පූර්ණ වෙනවයි කියන්නේ. ඉතින් ඒක අපි ඊයේ දවසේ මේ සත්පුරුෂයා කොහොමද අසත්පුරුෂයා කොහොමද කියන එක අපි විවිධ පැති වලින් මේ පැත්ත මේ පැත්ත හරවහරව පෙරලා පෙරලා බැලුවා. ඉතින් ඒ අසත්පුරුෂයා කියනකොට අපේ පොතේ සඳහන් වෙන විට වෙන විදිහට අඤ්‍ය දත්තුහර වචී පරම අනුප්පිය බහනී සහ අපාය සහය කියලා හතර දෙනෙක් පෙන්ලා දෙනවා. ඒ හතර දෙනාගෙම පොදු ලකුණක් තමයි ඒ ඇත්තෝ ඒ මිත්‍රය ආශ්‍රු කර ඇසුරු කරන්නේ වාසියට තමයි. අඤ්‍ය දත්තුහර කියලා කියන්නේ මොන්න ප්‍රයෝගයකින් හරි කවුරු හරි ආශ්‍රය කරන්නේ මොන්නව හරි ගණ්ඩායි. යනකොට මොකක් හරි කැලලක් අරගෙන යන්න තියෙන ඕනකම්. එතකොට වචීපරම කියලා කියන්නේ තමන්ගෙන් අනුන්ට වෙන දේ හුදු වචනේ පමණයි. මම හෙට දෙන්නම් ඊයාවනම් දෙන්න තිබුණානේ කියලා වචනයෙන් විතරයි උදව් කරන්නේ අනිත් එක්කනාගෙන් ඒ වෙනුවට ගන්න තින් දෙ ගන්නවා අරගෙන ඉවරලා ඒකට කට වචනෙන් උත්තර දෙනවා මිසක කවදාකවත් ආපහු දෙන්නේ නැහැ. අනුප්පිය බහණී කියලා කියන්නේ ඒ යාළුවාගේ හිත සන්තෝෂ වෙන්න එයා කියනවනම් UNP ආණ්ඩුව හොඳයි කියලා ඔව් ඔව් ඔව් හොඳයි හොඳයි කිය. නෑ නෑ ශ්‍රී ලංකාවට හොඳයි කෝ හොඳයි කියලා කියන නිසා කවදාකවත් කොඳුරට පෙලක් නෑ. ඒ යාළුවා මේ යාළුවාට වෙලා තියෙන කවුරු කතා කරන්නේ නැති නිසා හොඳයි කියන කෙනෙක් අනුමත කරන කෙනෙක් එහෙයියෙක් හම්බ වෙනවනම් කවුරු වුණත් ඒකට ඉතින් ටැග් සන්තෝෂමත් දෙන්න කැමතිනේ. ඒක දැනගන්න කෙනා එහෙයි කියාගෙන ජීවත් වෙනවා. ඒකට කියන අනුප්පිය බහණී කියලා. ප්‍රිය බහණී වචන ටිකක් කතා කරන හැබැයි ඒක සත්‍ය වීතුම නැහැ. සාධාරණ විය යුතුම නැහැ. හරි දෙයම විය යුතු නැහැ. යාළුවා සන්තෝෂ කරන්න කතා කරන්න. අපාය සහාය මිත්‍රයත් දෙන්නම අපායට යන ගමනට කරටත දාගන්නවා. ඉතින් ඔක්කොම මේ හතරක් ආකාර වූ මිත්‍ර ප්‍රතිරූපකයෝ වෙනුවට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විකල්පය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍යා කියලා සඳහන් කරන්නේ අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා නික්කාරණා දුර්ලභා අජ්ජ මිත්තා. මේ ලෝකේ ඉන්නා තාක්කල් අපේ යාළුවෝ අත්තට්ඨ පඤ්ඤා අර්ථය සඳහායි අසුරු කරන්නේ ඒක අසුචි කියලා තියෙනවා. ප්‍රයෝජනේ සලකටයි මේක කරන්නේ. කාර්යය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල, මාරුව බල බලා දියට කැරකිල්ල, පාරුව පදින තුරු දියඹේ කැළඹිල්ල මේක තමයි සෙල්ලම. මේක තමයි මුළු මනුස්ස සංහතිය පුරාම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන විකල්පේ තමයි අත්තට පඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභාච්ච මිත්තා. ඇසුරේදී කිසිම ප්‍රයෝජනයක් කාරණාවක් සඳහා නෙවෙයි ඇසුරු කරන්නේ. වෙන විදිහට කියනවා නම් ලාමක ආමිෂ කාමුක කිසිම දෙයක් සඳහා නෙවෙයි ඇසුරු කරන්නේ. නික්කාරණා. දුර්ලභ එවැනි කට්ටිය දුර්ලභයි. එනිසා අපි මනින මිමිම අපි කිරණ කිරිල්ල අපි හැම වෙලාවෙම බලන්නේ ආමිෂයේ ඉඳගෙන. අපි බලන්නේ හැම වෙලාවෙම කාමයේ ඉඳගෙන. අපි වෙලා හැම වෙලාවෙම වාසිය බලනවා. අන්නේ වාසිය බලලා මනින මනලා ගන්න සෑම මිත්‍රයෙක්මත් අපිව මනින්නේ ඒ ඒ ඒ මැම්මෙම තමයි. ලාභෙටම තමයි. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල තමයි. ඉතින් මේ නිසා අපිට අපෙන් ඇතුළත තියෙන හොඳ කල්යාණ මිත්‍ර ගුණයක් එලි දක්වා ගන්න හෝ බාහිර ඉන්න කල්යාණ මිත්‍රෙක්ගේ තියෙන ඒ නිසරණාධ්‍යාශයෙන් කරන එහෙම නැත්නම් අනිරාමිෂ ආශාවෙන් කරන වැඩ පිළිවෙල දැක්කන්න හම් වෙන්නේ නැහැ මොකද අපි දෝරේ ගලමින් උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්කෝ තණ්හාව එක්කෝ මාන්නේ එක්කෝ දෘෂ්ටිය පෝෂණය කරන. ඉතින් අතරමැද මේ ඇති වෙන ගනුදෙනුව බුදුහාමරංග වචනෙන් කියන අසුචි. දුක්ගන්ධයි. මේ ඇසුරු. ඒ වෙනුවට අපි කල්යාණ මිත්‍රයෙක් දැකලා කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනට අපිට දැක් ගන්න හම්බෙන්නේ ඒ ඇත්තා ඒ දේ කරන්නේ නික්කාරණ. කිසියම් අර්ථ ශාස්ත්‍රයක් වෙනුවෙන් සඳහන් නෙවෙයි. ඉතින් මේක දෙන්නේගේ ඇසුරෙත් මේක තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අපි කියන වචන අයින් කරමුකෝ බහුවචන අයින් කළා මම කියලා ගත්තත් මා තුල කල්යාණ මිත්‍ර ගුණ ඇති කිරීම සඳහා අපි අම්මාකාරයක වූ සීල ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් වඩනවනම් ඒ සීලයෙන් ඒ සමාධියෙන් ඒ ප්‍රඥාවෙන් ප්‍රයෝජනයක් බලාපොරොත්තු වඩනවා කියන එක අසුචිම තමයි. කිසියම් පළ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර මගෙන් මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩි වීමට 100%ක්ම හේතු සම්පාදනය කෙරෙන්න ඕනේ ඵල අපේක්ෂාවෙන් තොරව කියලා තීරුම් ගත්ත දවසට තමයි අපි යෝගාවචරෙක් වෙන්නේ මොන්නම හේතුවක් නිසා හෝ මේ කල්යාණ මිත්‍ර ඇසුරී තින වටිනාකම දැනගෙන කල්යාණ මිත්‍රෙක් ඇතුළත දියුණු කරගන්න ඕනේ කල්යාණ මිත්‍රෙක් ඇසුර ලබන්න ඕනේ කියලා ඇතුළත පිටත මේ ಗುಣ වඩනකොට මම මේ සිල් ලකින්නේ අසවල් ප්‍රයෝජනීය සඳහාය. මම මේ සමාධිය රකින්නේ අසවල් ප්‍රයෝජනීය සඳහාය. මම මේ විපස්සනා වඩන අසවල් ප්‍රයෝජනීය සඳහා කියලා පේන ආසන්න කාරණාවක් තියෙනවනම් අසුචිම තමයි. භාවනා කරගෙන කරගෙන ඉහළට යනකොට විපස්සනාදි වෙන්නේ අනිමිත්ත අපණීත ශුඤ්‍යත කියලා නිමිති වලටපත් වෙනවා. අපි කිසියම් දෙයක් නිමිති කරගෙන නෙමෙයි භාවනා කරන්නේ. ඒ නිසා නිවනට කියනවා අනිමිත්තයි කිය. නිවනදී නිමිත්තක් නැහැ. එනිසා නිමිත වචන වචනීය නෑ අනිර්වචනීයයි. ඉතින් මේක තීරුම් කරලා දෙනවා කිව්වහම ඉතින් බොහොම අමාරුයි. අප්පනිහිත කියලා කියන්නේ පණිදිහක් එල්ලයක් අභිමතාර්ථයක් පරමාර්ථයක් හොයාගෙන නෙවෙයි යන්නේ. ඒව අල්ලන්න පුළුවන් දෙයක් මේ ගමනේදී හම්බ වෙන්නේ නැහැ. ශුන්්‍යත කියලා කිව්වහම නිකන් ශූන්‍යයි, රිත්යි, තුච්චයි. එනිසා මේ ගමනේදී යමක් අපේක්ෂා කරගෙන යනවනම් ඒ බුද්ධිලට ඒක හම්බ වෙනවා, හම්බ වෙනවා කියලා කියන්නේම ගමන පැටලිලා. හම්බ වෙනවත් එක්කම ඒක ඒ වැසේ ඒක අනිමිත්ත අපනිත ශුන්්‍යත වශයෙන් තේරුම් ගන්න බැරි වුණොත් ඒ ප්‍රතිඵලය නිසාම භාවනාව වට ගන්නවා. ප්‍රතිඵලේ නිසාම තණ්හාමාන චිත්ත වැඩෙනවා ප්‍රතිඵලේ නිසාම උපක්ලේශ රාශියක පටලැවෙනවා ඒ නිසා මේ භාවනා ගමනේදී හුඟ දෙනකොට මේ ගමන කරගෙන යන්න බැරි ප්‍රතිඵල පටලවා ගැනීම නිසා. ප්‍රතිඵල අනා ගැනීම නිසා. ප්‍රතිඵල මතින් සංකීර්ණ වෙන නිසා. ඒ ප්‍රතිඵල දකිද්දි තමන්ගේ අනිමිත්ත වූ අපණිත වූ ශුන්්‍යත වූ මූලික පරමාර්ථයම නැවත නැවතත් ඉස්මතු කරගන්න ඕන නම් එච්චර කමඨාන් සුද්ධ කරන්න ඕන කමක් නමුත් මේ ගමනේදී යම්ම වූ ප්‍රතිඵලයක් ලැබුණොත් ඒ ප්‍රතිඵලය නිසාම දියසුලියකට අහුවෙච්ච කෙනෙක් වගේ එතන කරකැවෙන. ඉදිරි ගමන බාධා වෙනවා. ඉතින් අන්න එතනදී ඒ වංචනික ධර්ම එහෙම නැත්නම් මේ Tamange හිතේ සහජාසයෙන්ම තියෙන ෂටගති සහ මායාගති රුචි අරුචිකං මේ අවබෝධ කර ගැනීම ඇත්තටම සුතමේ මට්ටමින් කරන්න බෑ කියලා කියන්න බෑ. බණ අහනකොට යම් ප්‍රමාණයකට බණ තේරුම් ගැනීමේ ශක්තිය සුතමේ මට්ටමේ තියෙනවා. ඒකට සාධර්මය කියලා කියනවා. එහෙම නැතුව මේ බණ අහන්නේ මේ තමන්ගේ ජීවිතයේ ආසාවල් ඉෂ්ට කරගන්න අල්ලපු ගෙදෙට්ට වැඩියෙන් දියුණු වෙන්න ආර්ථික ලාභ ලබන්න, දේශපාලන ලබන්නන්ට සමාජික ලාභ ලබන්න කියන කතාවට ගිය ගමන් ඉතින් සොරි තමයි ඒකට අසද්ධර්ම කියන්න වෙනවා. සමහරට සද්ධර්මයේ වෙන්නේ නැති දේශකයන් වහන්සේ දේශනා කරන්නේ නමුත් අහන කෙනා අහන්නේ කසත් ධර්ම පැත්තෙන් මේකේ මොකක් හරි ලාභයක් හොයන්නේ. එහෙම නැත්නම් දේශකයා සමහරට අසත් ධර්මයේ දේශනා කරනවා වෙන්න පුළුවන් තමයි හොඳ සීබුද්ධියෙන් කටයුතු කරනවා ඒකෙන් ධර්මය මතු කර ගන්නත් පුළුවන් ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණාට පස්සේ ඒ කල්යාණ මිත්‍යා විසින් දේශනා කරන ධර්මයේ සත් ධර්මව අසත් ධර්ම කර ගැනීම කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් අහන්න ඕන කියන කතාව අනුව තමයි තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට මේ කිලෝරක් නැති අවිද්‍යාන්ධකාරයේ ගත කරන අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පස්සට බහගෙන ආවිලා අපිට කල්යාණ සත්පුරුෂයෙක් නැතිකම එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවනේ නැතිකම අපිට තියෙන ප්‍රධානම අන්ධකාරයයි අපිට තියෙන ගැළවීමක් නැති වෙන්න ප්‍රධාන හේතුව මේකයි කියලා හොඳට දැනගෙන අපි හිතමු දීර්ඝ උත්සාහයකට පස්සේ අපිට කල්යාණ මිත්‍රෙක් හම්බුණයි කියලා. මේ කාලේ ඇත්තට මෙහෙම කියන්න පුළුවන් කාලයක්. සාමාන්‍ය මට්ටමකට ලෝකේ පවතිනා වූ මේ සදාචාරයක් නැතිකම පාරිභෝගිකත්වය පරිසර දූෂණය චිත්ත දූෂණය වගේ දේවල් කල්පනා කරන නිසා සමහරු දැන් ආපහු කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා මේ ආධ්‍යාත්මික වර්ධනය. ඒ නිසා අපිට සමහර විටක කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන බලාපොරොත්තු සුන් කර ගන්න හොඳ නැහැ. නමුත් මේ කල්යාණ මිත්‍යා හම්බු වීම නිසාම පටලවිල් රාශියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මම හිතුවා අද ඒ නිසා ධර්ම දේශනාව හමාර ධර්ම දේශනාව නිසා මේ අපේ ආධ්‍යාත්මික පැත්තේ එහෙම නැත්නම් අනිමිත් අපනිත ශුන්්‍යත කියන පැත්තේ වුණත් යම් ප්‍රමාණික ඉදිරි ප්‍රගමනයක් වෙනකොට කොච්චර සංකරතා ඇති වෙන්න පුළුවන්ද? එව්වා තේරුම් බේරුම් කරගන්න නැතුව ගියොත් තාමත් එක තැන කරකවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හිතමු යම් වෙලාවක අපිට හොඳට බන්ට් කියලා දෙන හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බුනායි කියලා. ඉතින් ඒ පුද්ගලයා ඒක අති අදි탁ෂේරුවකට අරගෙන මට මෙහෙමයි මට හම්බෙච්ච කල්යාණ මිත්‍ර මෙහෙමයි ඒ පුද්ගලයා කියන බණ මෙහෙමයි ඒක නම් නියම සද්ධර්මයේ ඕගොල්ලෝ කියන එක බොරු ඕගොල්ලන්ගේ කල්යාණ මිත්‍යා වැරදි මම තමයි හරි මට ඕගොල්ලෝ වැරදි කියලා මේ කල්යාණ මිත්‍යා හමු වීම නිසාම අත්ුක්කංශන පරවම්බණයකට වැටුනොත් Taman හුවා දක්වන ඔසවා දක්වන අනුන් පහත් කරන තත්වයට ගියොත් මං හිතනවා කල්යාණ මිත්‍යා හම්බුනට වැඩිය හොඳයි හම්බුනේ නැත්තම් සම්පූර්ණ ගෙවල් වල අවුල් ප්‍රශ්න ඇති කර ගන්න. සම්පූර්ණ මිත්‍ර පරිෂදවල ගැටුම් ඇති කර ගන්න. සම්පූර්ණ වැඩපොළවල් වල එකිනෙකා තම තමන්ගේ කල්යාණ මිත්‍රය අහුවා දක්වන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න. ඒ නිසා කල්යාණ මිත්‍රෙක් හම්බ වුණත් ඒකෙන් ප්‍රයෝජන දුරදිග ලබන්න නම් කවදාකවත් ඒකෙන් තමන්ගේ තණ්හාව මාන දික්ටි කියන ධර්ම නොවැඩෙන තාලෙට. එහෙම නැත්නම් තමන් උසස් මේ කල්යාණ මිත්‍ය ඇසු කරන මම උසස් අනික් අය පහත් කියලා සලකන දෙයට ගියොත් යුද්ධකින් උනත් කෙලවර වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සරුවච්චන් වහන්සේ අපේ ප්‍රධාන කල්යාණ මිත්‍යා වශයෙන් සලකමින් බෞද්ධයන් වශයෙන් අපි පෙනී හිටිනවා. බෞද්ධයන් වශයෙන් අනන්‍යතාවයකට යනවා. තව කෙනෙක් කියනවා අපි අදහන්නේ අන්න අර අසවල් අසවල් ਸਰබලධාරි දිව්‍යන් වහන්සේ. එහෙම නැත්නම් මේ බ්‍රහ්මයි. ඉතින් අපි කියන්නේ කිව්වොත් මේ මිනිස්සයා ඉස්සරහට ගිහලා ඔයගොල්ලෝ හරි සෞත්තුයි. ඔයගොල්ලෝ වැරදි. ඔයගොල්ලෝ නෙමෙයි මමයි නියම කල්යන මිත්‍යා දන්න නිසා ඔයගොල්ලෝ කරන වැඩේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා අද ලෝකෙ දිහා බලනද මොන තරම් මේ කල්යන මිත්‍යා ඉස්සර තියාන රණ්ඩු කරනවද කියලා? ඇත්තටම හරීම අඩු ඉඩක් සරුවචනanse අපිට දීලා තියෙන්නේ මේ විදිහට මේ ਸਰුවචනංශය අල්ලගෙන ਸਰුවචනංශය අල්ලගෙන ගැහිලා අත්තුක්කංශන පරවම්බන කරන්නේ. ඒ වුණාට මේගොල්ලෝ දැනගන්න ඕනේ ලෝකේ මේ වෙනකොටත් බුද්ධඝම පිළිබඳ ගරිල්ලා සංගමයක් තියෙනවා. බුද්ධඝමේ අයිතිවාසිකම් දිනා ගන්න ජාත්‍යන්තර ගරිල්ලා සංගම් ඇති වෙලා තිනවා මේක කොහොම බුද්ධ දේශනාවකින් බුද්ධ ශාසනයක ඇති වුණාද කියලා හිතන්න බෑ විලිලැජ්ජයි. ඒගොල්ලෝ තමන්ගේ අයිතිවාසිකම් දැන රැක ගැනීම සඳහා බුද්ධඝමේ ඒ පවතින රජයත් එක්ක ගරිලා යුද්ධයක පෙළඹිලා තියෙනවා. මේ කියන්නේ ඒ කල්යාණ මිත්‍යා කියන එක තව කෙනෙක් මරන්න යුද කරන්න හේතුවක් කරගෙන. ඒ නිසා අපි මේ අදහන්නේ හොඳම කල්යාණ මිත්‍යා වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක තව කෙනෙකුට කොනහඬ හෝ තව කෙනෙකුට අඟවන්න හෝ තව කෙනෙකුට ඉඟි කරන්න ගියොත් ඒක ආයෙත් අසුචි තත්ත්වයට වැටෙනවා. ඒකට ਸਰුවචනාංශේ වග වෙන්න ඕනෙත් නැහැ. කල්යාණ මිත්‍රව වග වෙන්න ඕනෙත් නැහැ. මෙතනදී පරිසං වෙන්න කියන එකයි මම මේ කියන්නේ. හොඳම කල්යාණ මිත්‍රා Tamanට හම්බුණත් ඒක කිසිසේත්ම අනුන්ට පහර දීම සඳහා ආයුධයක් කරගන්න එපා. මම විතරයි හිනීම කල්යාණ මිත්‍රා හඳුනන මට විතරයි හම්බුනේ නිසා මම පින්වන්තයි. ඔයත් අන්න හම්බෙලා නැහැ. ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඕගොල්ලෝ අවිද්‍යාව පස්සේ යන්නේ කියලා කියන්න කිසිම අයිතිවාසිකමක් මාගේ සරුවච්චන් වහන්සේ අපට දීලා නැහැ. උන්වහන්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙක් යම් ඇදහිල්ලක් කරනවා නම් ඒකට ගරු කරන්නේ ශාස්ත්‍රුණාංශයට ගරු කරන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර වංශය ලැබුණාත් ඒ කල්ලාන ගැහෙන්න පටන් අරගත්තොත් ඒක අමුතු උණක් එන්න පටන් ගන්නවා. කරප්පන් එන්න පටන් අරගන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ලැබුණාට පස්සේ කල්යාණ මිත්‍ර ලැබෙන්න ඉස්සරට වැඩි වගකීමෙන් කටයුතු කරන්න වෙනවා කියන එක මට කැමති කියන්න මගේ ජීවිතේ මම අත්දකලා තියෙන දෙයක්. ඊට පස්සේ මේ කල්යාණ මිත්‍රාගේ ඇසුරෙන් සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසී පෛරුපාසන්තෝ සෝතං හෝදායි ඔයිත සෝතෝ ධම්මං සුනානි. කල්යාණ මිත්‍යා කොහොම හරි ප්‍රයෝග කරලා ධර්මයක් දේශනා කරනවා. අර පුද්ගලයාට හැබෑ වෙනසක් ඇති කරන ධර්ම කොටාසයක් දේශනා. දේශනා කරපු ගමන් මේ කල්යාණ මිත්‍යා ඇසු කළ බණහපු කෙනාට පුදුමාකාර සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. අම්මගෙන් කිරි බීපු කිරි වලට වැඩිය වටිනා ධර්ම ඕජාවක් ධර්ම රසයක් ඒ බණ අහනකොට බණ භාවනා කරනකොට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ පුද්ගලයා කියන්න පටන් අරගත්තොත් මේක තමයි නියම බණ. අනිත ඔක්කොම බොරු. ඊට පස්සේ මේ සද්ධර්මයේ ආයුධයක් කරගෙන වඳුරක් දැලිපියක් හම්බුණා වගේ කපා ගන්න පටන් ඒ හම්බෙච්ච වාසිය නෙවෙයි වැඩි වෙන්නේ ඒකෙන් ඇති වෙන විරසකකම් කලහ විවාද රණ්ඩු සරුවක් දා සද්ධර්මයේ ලැබුණට පස්සේ වුණත් ඒ සද්ධර්මයේ ලැබීමෙන් තණ්හා වැඩෙන තාලෙට මාන වැඩෙන තාලෙට දෘෂ්ටි වැඩෙන තාලෙට කටයුතු කරන්න පටන් ගන්න එක තමයි පු탁ජනකම කියලා කියන්නේ. ඇත්තටම මේ මනසට වාසි දෙකක් හම්බෙලා දෙනවා. එකක් කල්යාණ මිත්‍යෙක් ලැබිලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍යාගෙන් කලාතුරකින් හම්බෙන ධර්මයක් ලැබිලා තියෙනවා. නමුත් ඒක හම්බු වෙච්ච වෙලාවෙ ඉඳලා ඒක හුවා දක්වන්න ගිහිල්ලා ඒක නොලැබිච්ච කල්යාණ මිත්‍යෙක් නොලැබිච්ච ධර්ම නොලැබිච්ච කට්ටිය පහත් කළා සලකනවා. මෙතෙන්වත් ගිහිල්ලා අන්න ඒ වැරද්ද නොකර ඉන්නවනම් ඉන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් උත්තාන සම්පදා ආරක්ක සම්පදා කියන දෙකම ඇති කෙනෙක් කියලා. උත්තාන සම්පදා කියලා කියන්නේ මහන්සිලා කියක් කර හම්බ කරනවා කියන්නේ. මේකෙත් අපි පෙරපිනකට හෝ අපේ මේ මේ ආත්මේ තියෙන ප්‍රයෝග ඥානයකින් තන්වැසි නුවණකින් අපි කල්යාණ මිත්‍යා තෝරගත්තා. ඊට පස්සේ කල්යාණ මිත්‍යාගෙන් කොහොම හරි බණ ටිකුත් ගත්තා නියම සද්ධර්මයක් ගත්තා. ගත්තට පස්සේ ඔක ආරස්සාව කරගන්න බැරි වෙන්නේ මොකද්ද? කටමැත දොඩවර නිසා. ඒගොල්ලෝ හිතන්නේ මේ බුද්ධ ශාසනය පතුරවනවා. අපි මේ අනුමුත් මේ පැත්තට ගන්න හදනවා. නමුත් වෙන්නේ විලෝපනයක්. එනිසා මේ ධර්මයේ ලැබුණාට පස්සේ ඒ සද්ධර්මයේ ඇසීම නිසා කල්යාණ මිත්‍රින් හම්බෙදීම සද්ධර්මයේ ඇසීලා Taman තුල සද්ධාවද වැටෙන්නේ ප්‍රසාද එලවන ගතියද වැටෙන්නේ නැත්නම් අනුන්ට අඟවන ගතියද වැටෙන්නේ කියලා බැලුවොත් මම දන්නවා සෑහෙන පෞල් ගාණක් කඩා හිර වෙලා තියෙනවා. එක්ක ස්වාම පුරුෂයා හරියට ගුරුරෙක් හම්බෙලා භාවනා පටන් අරගත්තා. ඒ ආයුධය කරන වැඩේම භාර්යාවට කොනහන. එනසම් භාර්යාවට හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බෙලා බණ හම්බෙලා තිනවා. ඒක ආයුධයක් කරන්න. යාගේ වැඩේම ස්වාම පුරුෂයාට කොනහන. භාවනා මධ්‍යස්ථාන හදනවා අර කල්යාණ මිත්‍යා ගෙන්නනවා බණ කියවනවා කියලා දිගටම කෙනා අනේ බලන්නකෝ අපේ මහත්තයට කිසිම සද්ධාාවක් නැහැනේ මම මෙච්චර ඉඳලා බණ භාවනා කරනවා අනේ මෙයාට නැහැනේ ඉතින් උද්දේ ඉඳලා හැන්ද වෙනකන් ගෙදර කියවන්නේ ඕක තමයි එහෙම නැත්තම් කියනවා ස්වාම පුරුෂයා බණ භාවනා කරන ගම මම මෙච්චර කල්යාණ මිත්‍යෙ ලෝකේ අමාරු හොයාගත්තා ඊට පස්සේ බණත් මේ අපේ ගෙදර ගෑනිට මොනවා කිව්වත් තේරෙනවා මොඩි ඉතින් මොකද්ද වෙන්නේ? අර ගෙවල් දොරවල නොතිබිච්ච ප්‍රශ්න. ඒ නිසා සද්ධර්මයේ අහන්න ලැබුණාත් ඒක කාට බාධා නොවන විදිහට ප්‍රසාදේ එළවන නැත්නම් සද්ධා වැඩන විදිහට කටයුතු කරනවා කියන එක මම හිතන්නේ සද්ධර්මයේ හිගේටත් වැඩිය ඒක අත්ුක්කන්දන පරමම්බණයට නොයන තාලේ ගෙනියනවා කියන එක මධ්‍යම ප්‍රතිපදා පිළිබඳ සුවිශේෂී ඥානයක් ඕනේ මේ ලැබිච්ච වාසි දෙක ඉදිරි ගමනට ධෛර්යමත් වෙන විදිහට පාවිච්චි කරන්න. ගොඩ දෙනෙක් මේවා ලැබිලත් අශ්‍රද්ධාව විදිහට කටයුතු කරනවා. ඒක හනුන්ට කොනහඬ කටයුතු කරන්න පටන් අරගත්තොත් දේවල් නම් හොඳයි. සත්පුරු සේවනයත් හොඳයි. තද්ධර්මයේත් හොඳයි. නමුත් ඒක පාවිච්චි වෙන්නේ සද්ධර්මයේ ආසන්න කාරණේ කර නැතින සද්ධාව ඇති කරන තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න දෙව නැත්නම් අසල්පෑසින්ට අඳුර පාණ්ඩත කියන එක ඊ타මත්ම මාත්‍රකාවේ අන්ත දෙකක් මේ දෙකට අහුවෙන්නේ නැතුව මදමාවතී ගියොත් විතරක් නැත්නම් මදමාවතේ යන වටම කියනවා යෝනිසමස්කාරය කියලා. මේ ලැබිච්ච වාසිය Taman සංසාරයෙන් ගොඩීම පිණිස දුරදි යන ආදර්ශයක් පිණිස ලැබිච්ච සම්පත්තිය අරසාව පිණිස මේ යෝනිසෝ මනසිකාරයත් ඉන්නම් මොන්ටිසෝරි පන්තිවත් කවුරුත් නැහැ වගේ කියලාමයි මට හිතෙන්නේ. ලැබෙන්න ලැබෙන දේ ගා ගන්න. ලැබෙන්න ලැබෙන දේ අනා ගන්න. ලැබෙන්න ලැබෙන දේෙන් සංකීර්ණතා ඇති කර ගන්න. නිසා මෙතනදී යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ Tamanට හම්බ වෙච්ච මේ අවස්ථාව කාටවත් අඟවන්නේ නැතුව, කාටවත් කොනහන්න නැතුව, කාටවත් ඉඟි වෙන්නේ නැති වෙන විදිහට Tamanගේ ජීවිතයේ ඝර්ෂණ, ගැටුම්, රුප්පන, කුප්පන ගති අඩු කරගෙන මධ්‍යමාවතේ ගෙනියනවයි කියන එක නැත්නම් මේ යෝනිසෝමනසිකාරය කියන නුවණින් සලකලා වැඩ කරනවයි කියන එක කල්යාණ මිත්‍යාසුර හම්බෙච්ච හැම කෙනාටම හම්බෙන දෙයක් නෙමෙයි. සද්ධර්ම ලැබෙච්ච හැම කෙනාටම හම්බෙන දෙයක් නෙමෙයි. සද්ධාහ තියෙන හැම කෙනාටම හම්බෙන. එතන අනිවාර්යම කළ යුත්තක් තියෙනවා. එතන තියෙනවා හරියටම මැදමාවතර ගෙනල්ලා මේක කාටවත් බාධා නොවන විදිහට තමන්ගේ පෙර තිබුණු ප්‍රශ්න අඩු වෙන විදිහට සංකීර්ණතා අඩු වෙන විදිහට පාවිච්චි කරනවා කියන එක. ඒක මට බේන විදිහට මේක තමයි ධර්ම සජීවීකම කියලා කියන්නේ. Taman තුල ධර්මයේ සජීවීව ක්‍රියාත්මක කරන්න. අනුන්ට කෙනෙහිල්ලක් සංසන්දනයක් Taman උසස් කිරීමක් පහත් කිරීමක් නැතුව මේ හම්බෙච්චි හේතු සම්පatti තුන නිසා, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණයේ සද්ධාව නිසා තමන්ගේ නුවණින් සලකලා කටයුතු කරනකොට ඉnde ඉnde ඉnde ඉnde ගැටුම්, ඝර්ෂණ, ඉද්දෙන ගති, පෑරෙන ගති අඩු වෙන තාලට කටයුතු කරනවා නම් මේ මනසගෙන් සාසනෙ නියෝජනය වෙනවා. ඒ වගේම Tamanට එnde end end end අර උපනායනය කරන ගතිය තව තවත් හොඳ කල්යාණ මිත්‍රයෝ දකින්න තව තවත් ගැඹුරු සද්ධර්මයේ තේරුම් ගන්න තමයි ළඟ තිබුණ මේ පසාද සද්ධාව, මාතුපිට සද්ධාව, බැසගත්ත අච්චරම නොසැලෙන සද්ධාහක් වාටපත් වෙන්න හේතු වෙනවා. මේක මේ අනුන් එක් කොහොමද හදා බෙදා ගන්න? කොහොමද මේක මේ රසමස උලක් හම්බ වෙච්ච කෙනෙක් ඒ රසමස උල කනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රියයන් හා බෙදාගෙන කන්න හිතෙනවා. ඒ වගේ නියම සත්පුරුෂය හම්බුනාට පස්සේ නියම සද්ධර්මයට දොර විවෘතුනාට පස්සේ තමන්ගේ නැති ශ්‍රද්ධාවක් පිපිතුනාට පස්සේ මේක උඩ දාන ගතියක් එනවා ඒක ඇත්තටම පුද්ගල ભેදයක් නෙවෙයි නමුත් ඒක පාවිච්චි කරුවට ප්‍රශ්නකුත් නැහැ මේ කාටවත් කෙනෙහෙන්න කරන්න එපා උනොත් අපේ ගමනට බාධායි අපේ ගමන කියන එකත් නෙවෙයි මගේ ගමනට බාධායි නිසා මෙතන මේ අවශ්‍ය කරන ඒ යෝනිසෝ මනස්කාරය කියන එක කොහොමද මේ ලැබිච්ච සම්පත්තිය හරියට පාවිච්චි කරනවා කියන එක ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙයිද කියලා මට සැකයක් තියෙනවා. මේක තමයි common sense කියන්නේ. මේක තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. ඒක අපි මේ ලෝකේ ගත කරපු ජීවිතෙන් තේරුම් ගන්නවා. අන්න මේ විදිහට යෝන්සෝ මනසිකාරය හරියටියට නිසිමකට යොදවා ගන්න පුළුවන් කෙනාට හොඳටම සතිය කියන එකේ අර්ථය වැටහෙනවා. සම්පජඤ්ඤය කියන එකේ අර්ථය වැටහෙනවා. නිසා සතියට විශාල පසුබිමක් අවශ්‍යයි. ඒක වචනෙන් කියලා දුන්නාට ඒක Taman තුල ස්ථාපිත කරගන්න. නැත්නම් මේ සතිය මේ තරම්ම ආධ්‍යාත්මික ජීවිතයේ තීරණාත්මකම එකම කියලා තේරෙන්නේ අර ඊට කලින් අර යෝනිසමංස්කාරයේ හරි පාරට ගැනීමේදී බලපාන විචල්්‍ය සාධක වලින් වෙන්න පුළුවන් සංකරතා සංකීර්ණතා දන්නවනම් හොඳටම තේරෙනවා අන්න එහෙව් කෙනාට ශ්‍රද්ධාවෙන් වීරියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කර දෙන වලට වැඩියට වැඩ වලට වැඩිය සත්‍ය විශේෂ තල තුනකමක් මෙන්න මේක ඉස්සර වෙච්ච දවසේ තමයි අපේ ශික්ෂාවන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩ කරන්න පටන් අරගන්නේ මේක සාමාන්‍යයෙන් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා උගන්වන ක්‍රමයට මීට පස්සේ තමයි අභ්‍යන්තර සාසනයේ එල්ලයක් ඇතුව වැඩේට පටන් ගන්න. එතකම්ම අභ්‍යන්තර සාසනය අපිට පිංමදිකමක්වත් නැත්තම් පාරමිතා මදිකමක්වත් නැතුව නොවේයි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මේක එල්ල වෙලා නැති නිසා එකිනෙක ඇතුළත මල්ල ඇතුලේ රණ්ඩුව. නමුත් මේ හරි යෝනිසමස්කාරය ඇතු කරන සතිය තේරුම් ගත්තොත් ඒකේ නාට තේරෙන්න පටන් අර ගන්නවා. අභ්‍යන්තර සාසනය. අභ්‍යන්තර සාසනය කියන එක මම මෙතන අදහස් කරන්නේ සීල ශික්ෂාව, සීල අනුව හික්මීම, සමාධි අනුව හික්මීම, ප්‍රඥාවනුව හික්මීම කියන දේවල් ඇති හැටියට කරන්න නම් මේ සතිය හරි හැටියට ස්ථාපිත වෙන්න ඕනේ. සතිය සතිය හැටියට ස්ථාපිත වෙන්න නම් ඒ නුවණින් සලකා කටයුතු කරන ගතිය. යෝනිසෝමනසිකාරය. පුදුමාකාර විදිහට උදව් කරනවා. ඉතින් සමහර විටක කල්පනා කරනකොට මට හිතෙනවා මේ ටික සාජාසයක්ද කියලා. උප්පත්තියෙම කෙනෙකුට හම්බ වෙන දෙයක්ද නැත්නම් පුහුණුවෙන් පරිචයෙන් ගන්න එකක්ද කියලා. එතන තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ওই යෝනිසමංසකාරය තියෙන බෞද්ධයන්ට විතරද කියලා. හරි දේ දැක්කට පස්සේ නැත්නම් මේ ශරුවචන් ආංශය තමයි නියම කල්යාණ මිත්‍රයා. උන්වහන්සේගේ දේශනා විලාසයේ මේ සුවක්කාත වූ ධර්ම විනයයි පුදුමාකාර අනිකු ශාස්ත්‍රුණාන්සලා දේශනාවලට විශේෂත්වයක් තියෙනවා. ඒක නිසා ඇති වෙන සද්ධාව මේ ගමන් කරන සද්ධාාවක්. ඉදිරියට تعلق කරන සද්ධාාවක් අන්න ඒ බව දැන අරගෙන මෙතුආකල් Taman ගත කරපු ජීවිතයේ සංවිධානය කරගෙන නුවණින් සලකා බලන්න පුළුවන් ශක්තිය ඇත්තටම බෞද්ධ දෙමාපියන්ට ජාතක වෙන බෞද්ධ දරුවන් තුර විතරද පහළ වෙන්නේ එහෙම නැත්නම් අන්‍යාගමික ඉඳලා බුදුහාමුදුර අවබෝධ කරගෙන බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන ඒ කැප කරන කැපකිරීලත් එක්ක බලනකොට මට හිතෙනවා ඒ සමාන ප්‍රතිශතයක් වෙනවා ඇති කියලා. බෞද්ධයන් අතර උපපටි බෞද්ධයන් අතර යෝනිසෝමනසිකාරය සහ සති සම්පජාඤ්ඤය හඳුනා ගන්න පිරිස සහ අබෞද්ධයන් අතර යෝනිසෝමනසිකාරය සහ සති සම්පජාඤ්ඤය හඳුනා ගන්න ප්‍රතිශතය ගත්තොත් ඒක මම හිතනවා හොඳ PhD thesis එකක් වෙයි කියලා. ඒ තරම්ම විචල්‍යයි. අපි හිතන්නේ මේ බුද්ධ ආගම අපේ අයිතියට තියෙනවා. ඒ බුද්ධ ආගමේ ඉපදුනොත් අම්මා තාත්තා බුද්ධ ආගම වුණොත් අපිට මේ සීල සමාධි ප්‍රඥා හිටනවා කියලා. සීල සමාධි ප්‍රඥා එන්න බොහෝම කල් ඇතුව මේ යෝනිසමංචකාරය සහ සති සම්පජාඤ්ඤය පිළිබඳ පසුබිම අවශ්‍යයි. ඒක වුණොත් මේ සති සම්පජාඤ්ඤය යාන්ත්‍රමරි තොලගාගත්තොත් හඳුනාගත්තොත් ඊට පස්සේ මොන නාත කරදර කරත් නිවන් දැකලා මිනක නතර වෙන්නේ. මෙතන තමයි හැබැයිම ඒ යෝනිසමංචකාරය අනුව නුවණින් සලකා බැලීම අනුව මගේ ජීවිතයේ මට මා විශ්ින් කළ යුතු වටිනාම මෛත්‍රිය වටිනාම අර්ථ කුසලයේ වටිනාම ස්වార్థේ නම් මේ සති සම්පජඤ්ඤයේ තේරුම් ගැනීමයි කියලා සති සම්පජඤ්ඤයට නියම රජකම සභාපතිකම මුල්පුටුව දීමට වෙන කල්පනාව අර ඥානපෝනික සෝංශික පොතේ සඳහන් කර තිනවා බුදු කෙනෙකුට හැර කිසි කෙනෙකුට කල්පනා වෙන්නේ නැහැ. කවම කවදාකවත් කෙනෙකුට ස්වයම්බෝ ඥාණයෙන් කල්පනා වෙන්නෙම නැහැ කියලා කියනවා. කල්පනා වෙන්නත් බණක් අහලා මේ කයි මේ සද්ධර්මයේ ගාචීතු හරපද්ධතිය මේ කයි නියම සද්ධාමයේ ආයෝජනය මෙන්න මේකටයි යෝනිසමනස්කාරය කියලා එක ඇති වුණා නම් එතන හැබෑ වෙනසක් වෙනවා. ඒ හැබෑ වෙනස වුණාට පස්සේ නම් ආයෙ බය වෙන්න එපා. ඊට පස්සේ ඉතින් කොහේ හිටියත් ආපහු නිවස බලා යන ආපහු ගමනේ වගේ අනිවාර්යයෙන්ම නිවන දිහාට තමයි හිතේ ඉట్లా තියෙන්නේ. නමුත් ඉතින් අභාග්‍යයකට වගේ මේ සති සම්පජඤ්ඤයට වැඩිය බෞද්ධයෝ සද්ධාවට වීරියට සමාධියට ප්‍රඥාවට උඩ දීලා එව්වා මහා තැන් වල තියාගෙන කටයුතු කරන්න ගියාම ඒ වගේ ප්‍රතිඵල නොදෙනවා නෙවෙයි සද්ධාවෙන් ආශ්චර්යවත් වැඩ කරනවා. ඒ වගේම වීරියෙන් ආශ්චර්යවත් වැඩ කරනවා. හිතා ගන්න බැරි වැඩ කරනවා. සමාධියෙන් පුදුමාකාර සනීප ඇති කරලා දෙනවා. ප්‍රඥාවෙන් විචක්ෂණ වැඩ කරනවා. මොකක්දාකවත් ඒවා හෙට ඒ දේ කරලා දෙයිද කියලා විශ්වාසයක් නැහැ. සතිය කවම කවදාකවත් යෝගාවචර පාවා දෙන්නේ හැමදාම තිබුණට වැඩිය එnde end end end විශ්වාසය ඇති කරගෙන බොහොම හිමීර තල තුනක් නිවි හැනෙලි යන ගමනක් යනවා. ඒකයි කියන්නේ සති සම්පජඤ්ඤය හඳුනා දුන්නාට පස්සේ හඳුනාගත්තට පස්සේ ඒක ජීවිතේ සංසාරේ හැබැයි වෙනසක් වෙනවා. ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට සති සම්පජාඤ්ඤයේ තියෙන කෙනා තුල පමණමයි ඉන්දිය සංවරයක් ඇති වෙන්නේ. නමුත් මං ඉතාමත් මං සන්තෝෂ වුණා මේ සති සම්පජාඤ්ඤය කියන එක මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච 1979 80 කාලෙදී ඒ අසුරු කරපු පිරිස ඉතාමත්ම නිහතමානී අප්‍රසිද්ධ පිරිසක් කවදාකවත් අපි සතිය වඩනවා සම්පජඤ්ඤය වඩනවා කියලා ඇඟෙන් නැති වෙන්න කරන්න කාටවත් නොදැනෙන්න කරන්න 100 200ක් ආරක්ෂාකාරී වුණා. අන්ධහැර පෑවේ නැහැ. කියා පෑවේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරා බෞද්ධයෝ තමයි ශද්ධාවක් තියෙනවා තමයි වීර්යයක් තියෙනවා තමයි ප්‍රඥාව සමාධියක් තියෙන තමයි ඔක්කොටම වැඩි අවශ්‍ය කරන්නේ සති සම්පජාඤ්ඤම සති සම්පජාඤ්ඤයේ වැඩිම වැදගත් දෙයක් විදියට කාටවත් තේරෙන්නේ නැති විදියට සති සම්පජාඤ්ඤේ වඩන්න ගියාට පස්සේ ඒ පුද්ගලයා තුල අනිවාර්යයෙන්ම ඉන්දිය සංවරයක් එනවා තමන්ගේ කට පරිසම් කරගන්න වෙනවා ක්‍රියාවන් පරිසම් කරගන්න වෙනවා මානසික ක්‍රියාවන් පරිසම් කරගන්න වෙනවා ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ ඉන්දිය සංවරයක්වත් මේ සතියවත් කවදාකවත් අඟවන්න, ඉඟි කරවන්න කාටවත් දැනෙන්නේ නැති විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ වර්ධනය නිකන් ගහක් උඩ වැඩෙද්දී ඒහා සමාන ප්‍රදේශයක් මුල් ඕජාව තියෙන දිහාට ගැඹුරට ගැඹුරට වතුර තියාට විහිදෙනවා ඒක අපිට හිතා ගන්න පුළුවන් ගහේ වර්ධනය අනුව. අන්නේ මුල් වර්ධනය වෙන්න වගේ ඒ සති සම්පජඤ්ඤය සහ ඉන්දිය සංවරය ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්න පටන් ගන්න ඇත්තටම කියනවා නම් ඉදී උත්සාහ කරන්නව දෙයක් නෑ ඒක ධර්මයෙන් කරන දෙයක්. සති සම්පජඤ්ඤේ පිහිටියා නම් ඒ පුද්ගලයා ආයේ විශේෂයෙන් චේතනා කරන දෙයක් නෑ. බුදුජානකගේ කියනවා චේතනාකරණීය සූත්‍ර සූත්‍රය කියලා එකක්. සති සම්පජඤ්ඤස භික්කවේ න චේතනාකරණීය හිරොත්තප්පම් මේ uppajjati tuti ධම්මතායේ සා භික්කවේ සති සම්පජඤ්ඤස්ස හිරොත්තප්ප මහන්නේ මේ සතිය සහ සම්පජඤ්ඤ ඇතිකනාට අනිව මට හිරියොතප් පහළ වේවා කියලා චේතනා කරන දෙයක් නැහැ කියලා කියනවා. ඒක ධර්මතාවයක් සති සම්පජඤ්ඤ තියෙන කෙනාට හිරියොතප් කියලා කියන්නේ බය සහ ලැජ්ජාව පහළ වෙනවා. පවට බය සහ ලැජ්ජාව පහළ වෙනවා. හිරොත්තප්පස භික්කවේ න චේතනා කරණීයෝ ඉන්දිය සංගරෝමේ උපජ්ජතු. හිරියොතප්ප ඇති කෙනාට අනේ මට ඉන්දිය සංගර වේවා අනේ මම හෙට ඉන්දිය සංවරය කරගන්න ඕනේ කියලා චේතනා කරන දෙයක් නැහැ. පතන්න දෙයක් නැහැ. ධම්මතායේ සාභික්ක වේ සති සම්ප හිරොත්තප්පස්ස ඉන්දිය සංවරෝ. සතිය තියෙනවනම් බයලජ්ජාව පහළ වෙනවා. ඒක ධර්මතාවයක්. බයලජ්ජාව තියෙනවනම් අනිවාර්යයෙන්ම ඉන්දිය සංවරයක් පහළ වෙනවා. ඉන්දිය සංවරයක් තියෙනවනම් සීලයක් පහළ වෙනවා. ශීලයක් තියෙනවනම් සමාධියක් පහළ වෙනවා. සමාධියක් තියෙනවනම් ඇති හැටිය දක්න. බොහොම ලස්සනට පෙන්ලා දීලා තිනවා කොහොම හරි කරලා. මොන්නම ක්‍රමයකට හෝ කමන්නේ. මේ සතිය සහ සම්පජඤ්ඤය තමයි ප්‍රධානම දේ. ඒ මත තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. එතනින් තමයි අභ්‍යන්තර සාසනය පටන් ගන්න කියලා. එතෙන්ට යනකම් මේක සකස් කරලා දුන්නොත් ඊට පස්සේ මේ පුද්ගලයා තුළ ඉබේම බයලජ්ජාව කියන විශේෂ කාරණාවක් තියෙනවා සත්‍ය සම්පජාඤ්ඤය සහ ඉන්ද්‍රිය සංවරය අතර. මේ සූත්‍රයේදී මේක නෑ. කෙසේ නමුත් සත්‍ය සම්පජාඤ්ඤය හරහා ඉන්ද්‍රිය සංවරය පහළ වෙනවා. දැන් අපි බුද්ධ ආගමේ මොකද්ද අපිට කියලා දෙන්නේ? බුද්ධ ආගමේ කියන්නේ සති සම්පජාඤ්ඤේ යන්න නම් සති සම්පජාඤ්ඤේ වඩන සිල්වන්ත වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර වුණාට පස්සේ අපි සතිපට්ඨාන භාවනා කරනවා සංවරය මේ සම්පජාඤ්ඤ භාවනා කරනවා. මෙතන බුදුහාම කියන්නේ සති සම්පජාඤ්ඤය තියෙනවනම් අරක එයි. සති සම්පජාඤ්ඤේ ප්‍රතිඵලයක් විදියට බයලජ්ජා වෙයි. ඉන්දිය සංවරය එයි. සීලේ එයි. ඉතින් මෙන්න මේ දෙක අතර තියෙන මේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එහෙම නැත්නම් ප්‍රත්‍යুৎপন্ন භාවය මම හිතනවා අභ්‍යන්තර සාසනයේ තේරුම් ගැනීමේදී යෝගාවචරය තියෙන ප්‍රධානම අභියෝගය තමයි අපි ළඟ දැනට සතිය මේ සීලේ නැති වුණත්, ඉන්දිය සංවරේ නැති වුණත් බැගෑ වෙලා හරි කමක් නැහැ. යාප්පු වෙලා හරි කමක් නැහැ. මොකද්ද මේ සති සම්පජඤ්ඤය කියන කවබෝධ කරා නම් ඒ නැති සීලය ඉන්දිය සංවරේ හරහා එයි. ඒකට වෙලා ගන්නවා. ඒක වෙනම ප්‍රශ්නයක්. එනවා එනවාම. ඒක නිසා මම පුද්ගලයෙක් වශයෙන් මේ ධර්ම පද්ධතියේ වැඩියෙන්ම කැපිපේන තීරණාත්මක සම්දිස්ථානයේ වශයෙන් දකින්නේ මේ මැද තියෙන සති සම්පජාඤ්ඤය. ඉතින් සති සම්පජාඤ්ඤය කියන එක විස්තර කරන ඒකට තුඩු දෙන බණක් ඇහෙද බලන්න රේඩියෝ එකේ අහලා අවුරුද්දක් අහගෙන ඉන්න බලන්න කවුරු හරි කියලා දෙයිද කියලා. නැත්නම් ටෙලිවිෂන් එකෙන් අහන්න බලන්න. කියවන්න බලන්න. කිසිම තැනක හුඟාවක් කලාතුරකින් තමයි කියවෙන්නේ. ඇත්තට මෑත කාලේ නම් ටික ටික ටික ටික ඒක එන්න පටන් ගන්න තිබුණා. ඒ 79 80 වගේ වයස්වල කාලේ වෙනකොට කොච්චර හෙව්වත් සිංහලෙන් කියවිච්ච බණ නැහැ පොත් නැහැ මොනම දෙයක්වත් තිබුණේ නැහැ. හැබැයි එදත් යන්තමට වගේ මේ බුද්ධඝම පිළිබඳ හදාරපු සුද්ධා විශේෂ තැනක් නැතත් සමතනවත් දීලා තිබුණා. ඒ නිසා ඒ කාලේ මම දැකපු දෙයක් තමයි මෙන්න මේ කැපිපේන වෙනස ගන්නේ බුද්ධ ආගමෙන් අහන්න ඕනේ බුද්ධ මේ ඉංග්‍රීසියෙන් අහන්න ඕනේ ඉංග්‍රීසියෙන් කියවන්න ඕනේ කියන. ඒක අභාග්‍ය සම්පන්න සිද්ධියක් ලාංකික ශාසනය පැත්තෙන් බලනකොට. මොකද අපේ ශාසනයේ අපේ බුද්ධ ආගම අපේ ආගම ශද්ධාව ඉස්මතු කරන්න උදේ ඉඳලා හැන්ත වෙනකම් බලන. එහෙම නැත්නම් වීර්ය ඉස්මතු කරන්න බණ කියන. සමාධිය ගැන ඕනකටත් වැඩිය අවධාරණය කරනවා. ප්‍රඥාව ගැනත් කතා කරනවා. නමුත් මේ සියල්ලට මුල් වෙන සතිය ගැන ඒක කුඩම්මගේ සැලකේ තමයි. මෙන්න මේ වෙනසයි මේ ලංකාවේ හෝ බුද්ධ ජයන්තියෙන් පස්සේ භාවනා ලෝකයේ ඇතිවෙන්න ඇති වුණා නම් යම් පුනරුද්දයක් මෙන්න මේ සතිය පිළිබඳ නිසි තත්වයේදීම නිසා ඇතිලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් මේක හරියට තේරුම් අරගෙන හොඳ විවේකීව කොහොමද මම පරියන්කේදී සතිය වඩන්නේ? කොහොමද මම සක්මනේදී සතිය වඩන්නේ? කොහොමද මම එදිනෙදා ජීවිතයේ සතිය වඩන්නේ කියලා. මේක බල පෙරමුණු තුනක් මාර්ගයෙන් යුද්ධ පෙරමුණු තුනක් මාර්ගයෙන් යුද්ධේ දියත් කරොත් යත් කළොත් ඒ සඳහා කාට්‍ය බහුල ජීවිතයක්ද ගත කරන්නේ විවේකී ජීවිතයක්ද ගත කරන්නේ කියන එකේ වෙනස නැති වෙලා යයි. ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක්ද කියන වෙනස නැති වෙලා යයි. පැවිද්දෙක්ද නැද්ද කියන එකේ වෙනස නැති වෙලා යයි. අරණ්‍යයේද ගත කරන්නේ ගමේද නගරේද කියන වෙනස නැති වෙලා යයි. හැබැයි ආරම්භයේදී මේ වගේ බලපෑමක් තියෙනවා. ඒක නිසා එක පැත්තකින් මම සතුටු වෙනවා මේ නිස්සාරණ වනේ එදා ඉඳලා අද දක්වාම මෙච්චරමයි අවධාරණය කරේ. අපි සද්ධාහ වැඩි වෙන්න එච්චර දේවල් අපි අපේ සාප්පිය පිකුණන බඩුවල ඉව නැහැ. වීරිය වැඩි කිරීම පිළිබඳ අපි ළඟ බඩු නැහැ. සමාධිය ගැනත් ප්‍රඥාව ගැනත් එච්චරම දඟලන්නේ අපි උත්සාහ කළේ එදා ඉඳලා අද දක්වාම පුළුවන් තරම් කත් පැත්තකට කතා කරලා මේ සියල්ලටම මුල ප්‍රධාන හේතුව සති සම්පජාන නිසා කියවන්න එහෙම නැත්නම් අහන්න ධර්ම සාකච්ඡා කරන්න පරියංගයට ගිහිලා ආනාපාන සතියෝ බුද්ධානුසතියෝ දේවතානුසතිය හරි චාගානුසතිය මොන හරි සතියක් වරන් සක්මන් කරන පුළුවන් තරම් උත්සාහ කරන දවසකට චිත්තක්ෂණයක් හරි කමන්නේ සතියෙන් ඉන්න. එදිනදා වැඩ කරනකොටත් පුළුවන් තරම් බලන්න තනියම විවේකීව තමන් කරන වෙලාවක හෝ මේ සතිය වඩන්න කිව්වට පස්සේ මේ ළඟදිත් අර භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා එතන විවිධ කට්ටිය ආවිල්ලා කො පැවිදි වෙනවා එහෙම නැත්නම් භාවනා කරනවා එතකොට කියනවා ස්වාමීන් වහන්සේ හදන්න බැරි මිනිහෙක් මේ ලෝකේ නැහැ කියලා ඕනම කෙනෙක් අඹන්න පුළුවන් ඕනම කෙනෙක් කරකොල ගන්න පුළුවන් තැපෙන දමා ගන්න පුළුවන් හැබැයි මේ මිනිස්යා මේ කියන දේ අහලා සතිය වඩනවා බුදුහාමදකින පුරුෂ ධම්ම සාර්ථි ගුණේ 100 200ක් ක්‍රියාත්මක වෙනවා මොකද සති සම්පජඤ්ඤය තියෙන මේ සති සම්පජඤ්ඤය තියෙනවා අනිවාර්යයෙන්ම බයලජ්ජා පහළ වෙනවා. බයලජ්ජා පහළ වෙනකොට ඉන්දිය ධම්මනේ වෙනවා. ඉන්දිය සම්මනේ ඉන්දිය සංවරය වෙනකොට සීලවන්ත සීලාචාර ගතියකට එනවා. ඉතින් මේක නැතුව අපි කොච්චර තටමැව්වත් අපේ දරුවෝ කොහොමනම් බයලජ්ජාව පහළ කරයි. කොහොමනම් ඉන්දිය සංවරය පහළ කරයිද? කොච්චරනම් සීලයක් වෙයි. මොකද මහා කාලා දන්නේ නැහැ සති සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද කියලා. හැබැයි දරුවන්ගේ බලාපොරොත්තු වෙනවා අනේ අපේ දරුවෝ බයලජ්ජාව පහළ වෙනවනේ. අනේ අපේ දරුවන්ට ඉන්ද්‍රිය සංවරය පහළ වෙනවනම් අනේ අපේ දරුවන්ට සීලය පහළ වෙනවනම් ඒක හරියන බිස්නස් එකක් නෙමෙයි. ඒක වෙන්න නම් මහා මිනිස්සු මේක කියන මිනිස්සු ඒක කරලා ඒක ක්‍රියාත්මක කරුවොත් ඒ දරුවෝ ඉබේම හැද ගහිලා එනවා. ඒ නිසා අද ඇමරිකාව වගේ රටවල හතරේ පන්තියේදී ඉඳලා හයේ පන්තිය දක්වා මේක විශේෂ ධාරාවට ඇතුල් කරන්න හදනවා. ජර්මනිය මේ වෙනකොට විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා මේවා උගන්වන්න පුළුවන් උපදේශකවරු දැම්ම හදාගන්න. මෙල්බන් නගරේ ඉල්ලලා තිබුණ බෞද්ධ පන්සල් වලට ගිහිල්ලා අපි මේක විශ්ව ධාරාවට දැම්මොත් ඔබතුමාලට අපිට උපදේශකවරු දෙන්න පුළුවන් කියලා. දෙන්න බෑ. මොකද ඒ තරම්ම අවශ්‍යතාවය තියෙනවා. නමුත් මම අර කිව්වා වගේ බෞද්ධයන් වශයෙන් ඉපදිලා ප්‍රතිශතයක් වශයෙන් 100ට කීයක් මෙන්න මේ නිවැරදි දක්ම ඉන්නවද එහෙනම් අබෞද්ධයන් වශයෙන් ජනගහනයෙන් ප්‍රතිශතයෙන් කොච්චරක් මේ පැත්තේ ඉන්නවද කියනවනම් ඒක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ සති සම්පජාඤ්ඤය තේරුම් අරගෙන මම අර කිව්වා වගේම කවදාකවත් ඒක නැති ඇත්තෝ පහත් කරන්නෙත් නැතුව ඒක තියෙන ඇත්තෝ අපි උසස් කියාගන්නෙත් නැතුව මේ කයි කල යුත්ත මේ කයි හැබෑ වෙනස මෙතනින් තමයි අභ්‍යන්තර සාසනය පටන් ගන්න කියලා මේ සත් සම්බන්ධයෙන් පටන් ගත්තොත් නොබෝ කලකින් තේරුම් ගනිවි මේ දේ කිරීමට අපිට අසවල් දේ නෑ කියලා මොකක්වත්ම නෑ කියන්න කිසිම නිදහතර කාරණාවක් කියලා නෙමෙයි ਸਰවචාන්සේ මේක දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ දෙයට තියෙන ඍජුම මාර්ගයේ වශයෙන්, කෙටිම මාර්ගයේ වශයෙන් සූත්‍ර පෞරුකාල බලනකොට පේන තියෙන ආනාපාන සතිය තමයි බොහෝමත්ම ඍජු මාර්ගය. ඒ සඳහා තියෙන්න ඕනේ එකම සුදුසුකම තමයි ආනාපානයි. ඉතින් කායින් හරි අහන්න පුළුවන් ආනාපානේ නොකරන වෙලාවක් තියෙනවා කියලා. වැඩ තියෙනවා කියලා මම ගෑනු කෙනෙක් කියලා මම පිරිමි කෙනෙක් කියලා මම පැවිද්දෙක් කියලා මම උපවිද්දෙක් කියලා මම අබබුද්දෙක් කියලා මම ප්‍රොමෝඩෙක් කියලා මම ඥානවන්තෙක් කියලා කවුරුවක්වත් මේ ආනාපානේ නොකරන කෙනෙක් ඉන්නවද කියලා කවුරුවක්වත් නැහැ. ඉතින් එකයි කරන්න තියෙන්නේ මේ ආනාපානට අර අකුරු දෙක කිට්ටු කරන එක විතරයි තියෙන්නේ සතිය. හැබැයි ඒක මා ලෝකයක වැඩ. මම සම්පූර්ණ ලෝකයක් තියෙනවා ඒක. ඒ නිසා යම් කිසි කෙනෙකුට වෙලා අරගෙන හොඳට කියලා දුනොත් මේ ආනාපාන සතිය එකතු කරන්නේ කොහොමද? සතෝ වාස සති සතෝ පස්ස සති කියලා. අන්න එහෙම කරන ගමන් මේ ආනාපාන සති භාවනා කරන කෙනා යම් වෙලාවක ප්‍රයත්නේ ප්‍රතිඵලයක් වශයෙන් ආනාපානෙට මෙහිත දාගෙන ඥානිකාණක් ඉන්න පුළුවන් තත්යකට එනවයි කියලා පළවෙනි වතාවට මේ වගේ භාවනා වැඩ පිළිවෙලට ආපහු දවස් 3-4ක් යනකොට මේක සමහර විටක 7-8ක් යනකොට අත්දකින. අත්දකරපස්සේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් ඒ නිවීන සදසී පැමිණ වැඩ වදාළ ඒ ආනාපානේ මට දැන් හැකි. මට පුළුවන්. මගේ මොකද්ද වෙනසක් උනායි කියලා හොඳට තේරෙනවා. අනේ එතෙන්දිත් පරිසං වෙන්න ඕන. අනේ මේ නිසා එහෙම නැති ඇත්තෝ පහත් කළා සලකන්න එපා. කොයි වෙලාවෙ යාටත් වෙයිද කියන දන්නේ. ඒ වගේ මට මේක උණයි කියලා මම උසස් කළ සලකන්නත් තරකයි. අන්නේ විදියට ආයාසයෙන් ප්‍රයත්නයෙන් ඒ සත් සම්පජාන්‍ය ඇති කරගෙන ඒ විශේෂයෙන්වත් කවදාකවත් ගැළපීමක් තාරතිරම් බැලීමක් මම උසස් කිරීමක් කෙනෙක් පහත් කර ගැනීමක් කර නැතුව හිටියොත් ඒ මිනිස්යාට ඇතිවෙන ඉන්දිය සංවරයේ සාන්තියක්ම වෙනවා ලෝකෙට. එහෙම නැති වුණොත් ඒ පුද්ගලයා කියන්න හදන්නේ මම නම් ඉන්දිය සංවරයි අපේ යල්ලපු ගෙදර එක්ක නානේ අරයා නෑ මෙයා නෑ ගමේ පන්තලේ හාමුදුරුවෝ නෑ ඉතින් මේ මනුස්සයාට ඉන්දිය සංවරය හරියන්න හරියන්න අසල්වැසියන්ට කරදරයි ඒ වගේම Taman දුෂ්චර්යෙන් වෙන් වෙන්න වෙන හදනකොට යා මුළු ලෝකෙම බෞද්ධ රාජ්‍යයක් කරන්න හදනවා ඔක්කොටම නිවන් දක්කන්න හදනවා මේ හරක් දක්කනවා වගේ බුදුහාමුදුරුවෝ දක් වණ්ඩයි හැදුවේ මේ ඇත්තෝ මේ බාගෙට තැම්පිච්චාල දක්කන්න හදනවා සුචරිතය ගැන කතා කරන්න පටන් අරගන්න. ඒ මොකද මේ සත්‍ය පිහිටවීම සහ ඒ ඇති වෙන නිහතමානී ගතිය සහ ඒක පටලවා ගන්න යන්නේ නැති එක වෙනුවට මේ බාහිරේ දේවල් අනුන් හදන්න දරුවෝ හදන්න අම්මා අප්පා හදන්න පන්සලේ හාමුදුරු හදන්න උත්සාහ කරන පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද අර තමන්ගේ බාධාවකින් තොරව වැඩෙන සතියට ප්‍රධාන අකුරු. ඒක නිසා සති සම්පජඤ්ඤය ඇති වෙච්ච තැන පටන් ඒ පුද්ගලයාගේ වැඩ පිළිවෙල බාහිරින් බලනකොට තන්නේ කර ආත්මార్థකාමී ගතියක් පේන තියෙනවා. මේක තමයි මම හිතනවා බණ කියනකොට අමාරුම දේ කියලා තේරුම් කරලා දෙන්න විශේෂයෙන්ම ගියන්. ගියෝ හිතන්නේ මේක අසාධාරණයි කියලා. නැත්තම් ඕන වෙලා තියෙන තමන් හැදිලා කෝක වෙතත් අනුන් හැදිලා. ආහන්නේ මේ වගේ වැඩවලදී මේ දේවල් මේ සරල ඍජු මාර්ගයේ කොච්චර සංකර වෙනවද කියලා දැනගත්තොත් ඒ එnde end end end සති සම්පජඤ්ඤ වෙලා ඉන්දිය සංවරය සහ ඒ සීලය එහෙම නැත්නම් ත්‍රිවිධ දුස්චර්ච අයින් වෙගෙන එනකොට මේ ඇති වෙච්ච විවේකය මේ ඇති වෙච්ච නිෂ්කලංක භාවය තව තවත් සති සම්පජඤ්ඤයේ පිනිසම තමන්ගේ ප්‍රගමණය පිනිසම යොදා ගන්න පුළුවන් කෙනෙක් ආවොත් ਸਰුවචන්සේ සඳහන් කරනවා වැඩිම තටමඬ වෙන්නේ අවුරුදු 7යි. එහෙම නැත්නම් දවස් 7ෙන් වැඩි කරගන්න පුළුවන්. උන් මෙතෙන්ද ඇවිල්ලත් බුද්ධ බුද්ධ කල්ප හතක් ආත්ම හතක් උනත් යන්න පුළුවන් මේ පාර තියෙද්දි මේ ලඳු දිගේ යන්න පටන් ගන්න එකයි ප්‍රශ්නේ. ඇස් සුන්දර පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ මෙන්න මොනවාක් නිසා මේ අනුන් හදන්න යන ගමනේ අනුන්ට කියාපාන්න යන ගමනේ මේක මේ සංසන්දනය කරන්න යෑමෙන් තමයි අච්චර ලස්සනට ත්‍රිවිධ සුචරිතය හදාගත්තත් ඉදිරි ගමනක් නැහැ. එන්න එන්න සංකරතා පහළ වෙනවා. ඒ නිසා එන්න එන්න එතනින් එහාට ඇතුළට හැරෙන්න ඕන. හිතත් පසර කරගෙන, කයත් පසර කරගෙන කිසි කෙනෙකුට මේකෙන් මේ ඉඟි කිරීමක්වත් හුවා දැක්වීමක්වත් නැතුව අරසා කරගන්න දානවනම් එන්න එන්න එන්න එන්න ගමනේ වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ත්‍රිවිධ සුචරිත තියෙන කෙනාට මේක මේ පෙර නොතිබී සති සම්පජාඤ්ඤය හරහා එන්න පටන් ගන්න එකනට තියෙනවා නීවරණ කියන්නේ අනිවාර්යම ආගන්තුක ධර්මයක්. හිතේ ප්‍රകൃතියේ ඒක නෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ සුචරිත හෝ නීවරණ ප්‍රශ්න කුඩා දරුවෙකුට නෑ. අපි මේ දියුණු වෙන්න දියුණු වෙන්න හම්බ කරන්න හම්බ කරන්න දන්නවා කියන්න කියන්න වැඩිමාල් වෙන්න වෙන්න තමයි මේ දුස්චරිත අපිට ආවේ. මේ නීවරණ අපට ආවේ. හැබැයි ප්‍රකෘති වශයෙන් අපිට දැන් උනත් පේනවා පොඩි දරුවෙක් දිහා බලනකොට එයා ඒ කටයුතු කරන්නේ හැසිරීම කරන්නේ කාමච්ඡන්දෙන් නෙවෙයි. එයා ඒ කටයුතු කරන්නේ ව්‍යාපාදෙමුත් නෙවෙයි. එළ මේ හරිය අවදියෙන් ගත කරන්නේ. නිදිමතක සේයාවක් කරනවා. නිදාගත්තු නිදාගන්න. ඊට පස්සේ මොන හරි දුන්නාම සැක කරන ගතියක් හිත වික්ෂිප්ත ගතියක් පලාතක නැහැ. ඉතින් මේකට දැන් ආපහු යනවා කිව්වහම එතන රටක් රාජ්‍යයක් වගේ අමාරු වෙලා තියෙනවා අපි ඒ තරම්ම අන්‍ය විಹಿತයි. බාහිරවර්ති. නිසා සති සම්පජාඤ්ඤය ආවට පස්සේ සාසත් සම්බන්ධයෙන් එන්නේ ඉස්සරලා ගත්තාම මේ අන්තරාවර්ති සහ බාහිරාවර්ති කියන දෙකේ යෝගාචරය පුළුවන් තරම් සංවෘත තත්ත්වයටපත් වෙනවා. පුළුවන් තරම් තමන්ගේ ශක්ති ඇතුළට යොමු කරනවා. එතකොට බාහිරට යන්න යන්න භාෂාව අවශ්‍ය වෙනවා. කතා කරන්න ඕන වෙනවා. නමුත් අන්තරාවර්ති වෙන්න වෙන්න වෙන්න කතාව කියන්නේ ප්‍රධානම බාධාවක් බව. මේකෙන් තමයි අපි අපේ ශක්ති විනාශ කරන්න කියලා දැනගෙන ඇතුළට ඇතුළ වෙලා මොනවා හරි කරනවට වැඩිය කෙරෙන දෙයට ඉඩ තියාගෙන අපේ ආගම පැත්තෙන් කියනවා පින් කරනවා වෙනුවට ප්‍රධානම කටයුත්ත තමයි පවු නොකර සිටීම කියන එක ප්‍රතිපත්තිය හදාගත්තට පස්සේ ඒ පුද්ගලට නීවරණ කියන එක එච්චරම බරපතල දෙයක් නෙවෙයි. නිවර්ණයට වැඩිය බරපතලයි මේ සුචරිතය හදාගන්න එක. ඒ නිසා සුචරිතය හදාගන්න ඉස්සල්ලා මේ ඉන්දිය සංවරය ගන්න එක. ඊට ඉස්සලා සති සම්පජාඤ්ඤය ගන්න. සති සම්පජාඤ්ඤයදලා හරියට යන්න පටන් අරගත්තොත් අපි ඇත්තටම ඒක විශේෂයෙන්ම සරුවච්චන් වහන්සේ ඒ මේ ධම්මානුපස්සනාවේදී සතිපට්ඨාන ධර්මානුපස්සන සතිපට්ඨානදී පෙන්ලා දීලා තියෙනවා තමන්ගේ හිතට රාගයක් ඇති වුණාට පස්සේ සම්තිමේ අජත්තං සරාගං ඇතුළත මගේ රාගයක් ඇති වුණා කියලා ඒ යෝගාවචරය දැනගන්නවා වගේම ඒ රාගේ නැති වෙලාවේදී ද්වේෂ වෙන්න පුළුවන් මෝහය වෙන්න පුළුවන් මගේ හිතේ දැන් රාගේ නැහැයි කියලා තේරුම් ගන්න බැලුවොත් අපේ දවසේ කොච්චර පුංචි වෙලාවේද රාගේ තියෙන්නේ. නමුත් අපිට පේන්නේ එච්චරයි. දවස පුරාවට තියෙන රාගේ 100.0ම ගාණයි තියෙන්නේ. නමුත් අපි දවස පුරාවට පශ්චාත්තාප වෙනවා අයියෝ මම රාග චර්චක් කියලා. ඒ වගේම සන්තං වාජ්ජත්තං ඇතුළත තමන්ගේ අන්ත సంతානයේ द्वේෂය නැතුව නෙවෙයි. නමුත් දවස පුරාම තෝරලා බැලුවොත් ප්‍රස්තාරයක් ඇඳලා ද්වේෂය නැතුව නෙවෙයි ගැටුම නැතුව නෙවෙයි ඒක තියෙන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් බොහොම අංශු මාත්‍රයක්. නමුත් ඒක පිළිබඳ කොච්චර පශ්චාත්තාප වෙනවද? ඇත්තම රාගය කියලා කියන්නේ ද්වේෂ නැතිකමට හොඳම සාක්ෂියක්. රාගෙ හිතේ ද්වේෂය තියෙන්න බෑ. එනිසා අපි රාගේනකොට ද්වේෂය දානවා, ද්වේෂේනකොට රාගය දානවා. ඒකට ප්‍රශ්න විසඳිලා. නමුත් අපිට රාගය වෙනුරත් කමන්නේ ද්වේෂය ගන්න එක මහා අකුසල කර්මයක්. ද්වේෂය වෙනුරට රාගය ගන්න එක අකුසල කර්මයක් කියලා අපි හිතාගෙන ඉන්න අවුල් ජාලාවක් තියාගෙන තැවෙන එකයි කරන්නේ. ඒක නිසා නීවරණ ධර්ම පිළිබඳ බලනකොට ඒ නීවරණ ලේස මාත්‍රයයි අපේ හිතට වදින්නේ. නමුත් අපි ඒක දෝංකාර දෙමින්, කිංකිණිනා දහනංගවමින් අර නීවරණ වලට බුද්ධං සරණං ගච්ඡාමි කියන වගේ කාමච්ඡන්දං සරණං ගච්ඡාමි, කාමච්ඡන්දං සරණං ගච්ඡාමි, කාමච්ඡන්දං සරණං ගච්ඡාමි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕක තමයි සමාදන් වෙන්නේ. ද්වේෂේ නැතුව නෙවෙයි. ආපු ද්වේෂයමයි කල්පනා කර කර ඉන්නේ. අනේ මගේ හිතට ද්වේෂය ආවා. අනේ ව්‍යාපාදං සරණං ගච්ඡාමි, ව්‍යාපාදං සරණං ගච්ඡාමි, ව්‍යාපාදං සරණං ගච්ඡාමි තමයි. මේ තරමටම පු탁ජන හිත ඇදහිතු මේ සද්ධර්මයේ පැත්තක තියේදී අර කුණක් අල්ලගෙන දඟන. ඒ මොකද අර පිටිපස්සට ධර්ම පෙර. ඒ විදිහට යම් වෙලාවක මේ නීවරණ කියලා කියන්නේ නලාගාරංව කුංජරෝ කියලා සර්වචනය සඳහන් කරලා තිනවා මේ බට පොතු වලින් හදපු ගයක් හෝ නැත්තම් බට ගාලක් අරගත්තාම ඒක ඇතෙක් ඉතින් ගියාම පේන තියෙන බට ගාලා ඇතා වගේ 10 ගුණයක් විතර ලොකුයි. නමුත් ඒ ඇතා එක බට ගහක් අල්ලා ගැලෙව්වොත් බොහොම ලේසියට ගලවන. එක එක එක එක ගලවනකොට ඔක ඇතුලේ මහ ලොකු දෙයක් නැහැ. ඒක ඇතුලේ බොස් මේ මේ පුස්සක් තියෙන. බොල්. නමුත් යනකොට නම් පේන්න තියෙන්නේ විශාල බට ගාලා. ඉතින් නලාගාරංග කුංජර කුංජර කියලා කියන්නේ අතට නලාගාරය කියලා කියන්නේ බට පඳුරක්. නැත්තම් බට වලින් හදපු ගියක්. එක එක එක එක අයින් කළා දානකොට ඒක මහ ලොකු දෙයක් නැහැ. ඒක කවදා හරි අවිද්‍යාව කියන එක තේරුම් ගන්නේ විද්‍යාවෙන්නේ විද්‍යාව කියන්නේ වෙන මොනක්වත් මේ තමන්ගේ තක తీරුකම ප්‍රමාණ කිරීම පමණයි. මම මෙච්චර අවිද්‍යාවක හිටි කියලා තේරුම් ගන්න එක තමයි විද්‍යාව කියන්නේ. වෙන මොනම දෙයක්වත් නෑ. හුඟව දෙනෙක් හිටන විද්‍යාව කියන්නේ මේ ප්‍රිස්මයක් වගේ හයිය ඝන දෙයක් බුදුලිට දෙමව්පියන්ට දෙන්න පුළුවන්, දරුවන්ට දෙන්න පුළුවන්, තව පුස්තකාලයක තැම්පත් කරලා තියන්න පුළුවන් දෙයක් කියලා. විද්‍යාව කියන්නේම අවිද්‍යාව ප්‍රමාණ කිරීම පමණයි. ඒ සබුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිපක්ෂයි. අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිපක්ෂ නෙවෙයි. එකිනෙකට හේතු වෙලා තියෙන එක. අවිද්‍යාව හිටලා තියෙන විද්‍යාව උඩ විද්‍යාව හිටලා තියෙන අවිද්‍යාව. එනිසා අපි දවසකට කරන ඒ කරන පව් සමාදන් වෙන හැටි, පව් පිටිපස්සේ යන හැටි ප්‍රමාණය දැක්කහම hinaha යනවා. කවදා හෝ මේ පැත්තක පැත්තක දාලා ගුණ ධර්ම ටික සමාදන් වෙන්න පටන් ගත්ත දවසේ අනුන්ගේ හොඳ දකින්න පටන් ගත්ත දවසේ Taman ළඟ තියෙන හොඳ දකින්න පටන් ගත්තට පස්සේ තේනවා අනේ අම්මේ මෙතෙක් කල් අපි මොකද්ද මේ සංසාරේ කෙරුවේ මේ අවිද්‍යාව සරණ යෑමයි අවිද්‍යාවේ ප්‍රමාණ දැනගන්න විද්‍යාවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේක අවබෝධ කිරීමෙන් ලැබපු මොනම අලුත් දෙයක්වත් නැහැ නැති වෙච්ච මොනම දෙයක්වත් නැහැ වෙලා තියෙන්නේ ආකල්ප මේසා නැත්නම් දෘෂ්ටියේ වෙනසක් පමණයි ඒ නිසා මේ සියලු වැඩපිළිවෙලට මූල ආරම්භයේ තියෙන්නේ සත්පුරුෂ සංසේවණි. ඒ සත්පුරුෂ සංසේවණියේදී මේ සත්පුරුෂයා මේ අසත්පුරුෂයා කියලා තේරුම් ගන්න එක ඔය හිතන තරම් ලේසි නෑ. මේ උදාහරණයක් වශයෙන් මම කියනවා අද ඉන්න සෑහෙන පිරිසක් මේ මතු පුරුදු මහල වෙන මෛත්‍රී බුදුහාමතුරෝ දකින්න පිං කරලා. එක පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මෛත්‍රී බුදුහාමතුරෝ දැක්කම කොහොමද අඳුනන්නේ කියන එක. මොකද මෛත්‍රී බුදුහාමරෝ මෙතන බැජ් එකේ ගහගෙන ඉන්නවනම් මමයි මෛත්‍රී බුදුහාමර කියලා නැත්නම් ඇඩ්‍රස් කාඩ් එකක් කරන ගාවිලා දෙනවනම් මෙන්න මම මෛත්‍රී බුදුහාමරෝ කියලා. දැන් මේගොල්ලෝ දන්නවා ඇති දැන්ටමත් මෛත්‍රී බුදුහාමරෝ ගාල්ලේ පහළ වෙලා ඇඩ්‍රස් කාඩ් ගහලා තියෙන්නේ. ඉතින් එයාද මෛත්‍රී බුදුහාමරෝ නැත්නම් කවදද කියලා හොයන්න මොකද්ද මීටරේ කියලා හිතන්නේ. මොකෙන්ද හොයන්නේ කියලා. එදත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමරෝ පිණ්ඩපාත යනකොට අම්මලාට අඳුරන්න බෑ කවුද බුදුහාමරෝ කවුද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පින්ඩපාත යනකොට අම්මා කෙනෙක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හිතාගෙන ගිහලා පින්ඩපාතයක් බෙදුවා. බෙදලා යනකොට පිටිපස්සෙන් එනවා මහා කාශ්‍යප මහ රහතන්. දූවන ගිහලා කිව්වා අනේ මම හිතාන්නේ ඔබ වහන්සේට දෙන්න නෙවෙයි පාවත් මේක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිසා මට පින්ඩපාතය අපව දෙන්නේ. බුදුන්සේ අදිෂ්ඨානයක් කළා තිනවා අම්මා බෙදපු ටික විතරක්ම අම්මට ගන්න ලැබෙවා නැත්නම් බුද්ධ භෝගේ ගැනීමෙන් අම්මට පෞසිද්ධ වෙන්න නිසා අම්මා පාත්‍රයකට දාලා බුදුහාමුදුර බෙදපු ටික අරන් ගිහිල්ලා මහා කාශ්‍යප මහරතන්ස් පූජා කෙරුවා. එදා මහා කාශ්‍යප මහරතන් තීන්දුව කරාලු ආය කවදාකවත් මං ගමකට එන්නේ නැහැ. ආවුත් මිනිස්සු පටලවා ගන්නවා. ඒ නිසා උන්වහන්සේ කැලෑවැදිලා තියෙනවා. මොනම තාලින්වත් තෝරන්න බෑ. ඔය අනුරුද්ධ මහරතන් වහන්සේ ඇතුළු තුන් නමක් කල්ැතුව ගිහිල්ලා රජුරුවන්ගේ උයනේ විවේක ඉල්ලගෙන තියෙනවා. චූයන් පල්ලා කියලා තියෙනවා. අනේ ශ්‍රමණයන් හිටියට අපිට ප්‍රශ්නයක් නැහැ. ඇතුළට ලයින් දෙයි කියලා. ඉතින් සරුවච්චන් වහන්සේත් ඇත්තටම චේතනාරාමයේ ඇවිත් දේශපාලන ප්‍රශ්නයක් නිසා කැලෑවදින්න යන වෙලාවක මේ තුන්දෙනා හිටපු උයනට ගිහිල්ලා තියෙනවා. යනකොට කොම්මන. ඊට පස්සේ එනකොටම උයන් පල්ලා කිව්වලු ඇතුල් වෙන්න එපා. මෙතන විවේකයෙන් ඉන්න තුන් නමක් ඉන්නවා. ආයෙ පිට කෙනෙක් එන්න එපා. ආවොත් අර තුන් නමට කරදරයි. එතකොට මේ අනුරුද්ධ මහරතනන්සේ අහුවල මේ උයන් පල්ලා කාටද බුරන්නේ කියලා බලනකොට බුදුහාමුදුරන් ඊට පස්සේ කතා කරලා කියලා තිනවා එහෙම කතා කරන්න එපා. මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ওই 18 රියන් උසට තිබුණා නම් බුදුරස් විහිදුනා නම් උයන් පළටියක් දකින්න එපා යෝක. එහෙනම් කියන්න එපා මේ බුදුහාමුදුරුවෝ ආවේ කියලා මොකක්වත් නැහැ. ඒක නිසා ඕගොල්ලෝ පරිසං වෙලා මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න ඉන්නවා නම් කරුණාකල මතක තියාගන්න මොනම තාලෙන්වත් මේ අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් කරලා දැනගන්නවා කියන එක දීසි වැඩක් නෙවෙයි. එකම ක්‍රමයයි තියෙන්නේ Taman තුල සත්පුරුෂ ධර්ම කොට ගහ ගන්න ගන්න ගන්න සත්පුරුෂයා තේරෙයි. බුදුන් කවුද කියලා තේරෙයි. ඒක අදත් ඔය වගේ ගෞතම සාරවත්යන් වහන්සේ ඉන්න කාලේ සවැත් නුවර අපි ඉපදුනා නම් එදත් ඒ වගේ මත්‍රේ පහළ වෙන ගෞතම මයිටි සරුවචනස් දැක්කත් එදත් ඒ වගේ අපිට තියෙන අභියෝගය හැමදාම සමානයි. තා අදත් කල්යාණ මිත්‍රයන් නැතිකම නෙවෙයි තියෙන්නේ දැකලා හඳුනා ගන්න බැරිකම. අදත් අපේ ඇතුලේ කෙලෙස් නැතිකම හෝ කුසල් නැතිකම නෙවෙයි තියෙන්නේ අපිට මේ දෙක වෙන් කර ගන්න බැරිකම තියෙන්නේ. ආන්නේ දෙක වෙන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම සරුවචන සඳහන් කරනවා කුසල් දිනනවා අකුසල් පරදිනවා. දෙක කලවම් වෙන්න වෙන්න වෙන්න කිරි කැලයයි ගොම කඳුලයි වගේ අර සේරම කිරි නරක් වෙනවා. මෙන්න මේ දෙක වෙන්කොට දැනගත්ත දවසේ තේරුම් ගනිවි මේක තේරුම් ගැනීමට මනස දිනුනෙච්ච එකම සතා මනුෂයා විතරයි. මේ කෙලෙස් මේ නිකලෙස් කියලා තේරුම් ගැනීමට හෝ දෙක වෙන් කිරීමට හැකි ශක්තියක් කිසිම තිරිසනෙකුට කිසිම යක්ෂයෙකුට කිසිම ප්‍රේතයෙකුට කිසිම නිරිසතෙකුට නැහැ. මන්දන දෙවියෝ බ්‍රහ්මෝ තරහ වෙයිද කියලා උන්දලාටත් නැහැ. මොකද හේතුව උන්දලා දිනු කෙරුවන මේ manuss ලෝකෙන් දිනු කරපික අරගෙන ඉක කට්ටිය තමයි දිවි ලෝකේ දැන් ඔය සෙල්ලම් කරන්නේ. ඒකත් කෙරුවේ මේකෙදි. ඒ නිසා මේකට කියන්නේ මගුල් සක්වල කියලා. manuss ලෝකෙට බුදුහාමුදුරෝ සලකලා තියෙනවා මේ දේවල් තේරුම් බේරුම් කරගැනීමේ ශක්තිය මේ සේරම තියෙද්දි අපි රූප බලන්න තියෙන ආසාව, ශබ්ද අහන්න තියෙන ආසාව, ගන්ධ රස බලන්න තියෙන ආසාව, මේ සැප මේ සුඛභෝගී දේවල් වල තියෙන ආසාව නිසා මේ සේරම යට යනවානේ. එහෙම නැත්නම් මේ කාමාශාව නිසා මේ නිර්ාමිෂ සහ අවේදිත මේ සියලු සුඛය පඬරල් ගන්නට යන භාවනා කරන කෙනාට විතරක් වැටෙනවා මේකට දෙවන්නේක් බලපාන්නේ තමන්ගේම අගයන් ආඩම්බරයන් බලපාන නමුත් ඒක ඒ විදිහට දැනගත්තට වැඩේ වෙන්නේ නැහැ සත්පුරුෂෝ දැකලා සත්පුරුෂයන්ගෙන් බණ අහලා සත්පුරුෂ ධර්මයේ අනුව ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඒ ශද්ධාව අනුව යෝනිසෝ මනසිකාරය සත් සම්පජඤ්ඤය වඩලා ඊට පස්සේ ඉන්දිය සංවරය සුචාරිත දුස්චරිත ප්‍රහාණය කළ සුචාරිත නීවරණ හරහා මේ යන ගමනක් තියෙනවා. එනිසා ඒ බව ඒ ඒ තියෙන ධර්ම ප්‍රවෘත්තිය ධර්ම પરම්පරාව දැනගත්තට පස්සේ සරුවච්චන් වහන්සේ නම් දැනට සජීව නැති වුණාට ධර්මයේ සජීවීකම භාවනා කරන කෙනාට විතර මම හිතන්නේ කාටවත් වැටහි. නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සීයතාපි භික්කවේ උපරිපබ්බතේ තුල්ලපුසිතකේ දේවේ වස්සන්තේ කලකලා යන්තේ මහණි <clears throat> ඒ ගිරිසිකරයක් උඩට කඳු යායක් උඩට තද්ද බල මොරහුරන වස්සක් වැස්සක් වහිනවනම් ලොකු ගෙඩි පැහි ගෙඩි වැටිලා ගලාගෙන යද්දි යනවනම් <clears throat> ඒකේ තියෙන පුංචි හෙප් ඒ කියන්නේ අතර මෙතන තියෙන පුංචි වලවල් බොහෝම ඉක්මනට පිරෙන්න පටන් ගන්නවා. ඒක ලියලා ඒවා පිළිලා ඊගාවට තියෙන මහා හෙප් වලට පිරෙනවා. ඊට පස්සේ කුන් නදියන් කියලා කියන පුංචි පුංචි වැස්සට පහළ වෙන පුංචි නදී පුංචි දිය පහරවල් පිරෙනවා. ඊට පස්සේ ඒකේ මහා නදී පිරෙනවා. කියන්නේ පුරුදු හැමදාම ගලන නදියන් වලට වතුර සපේන පස්සේ මහා නදී ගලාගෙන කියලා මහා සාගරයට ගලන්නේ කොහොමද? අන්න වගේ තමයි ඒ ඉහළට අහින වැස්ස වගේ තමයි සත්පුරුෂ සංසේවනය. ඒක හරිනම් සත්පුරුෂ සංසේවනයේ හරිනම් අනිවාර්යම ලකුණ තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒක පිරෙනවා. සද්ධර්ම ශ්‍රවණයේ හරිනම් ඒ අනිවාර්ය ලකුණක් තමයි දෙකක් නැහැ. සද්ධාව වැඩෙනවා. සද්ධාව වැඩුණොත් ඒකේ ඍජු <clears throat> ගමනක් තියෙනවා. ඒ සද්ධර්ම සද්ධාව අනුව තන්වසි නුවණ එහෙම නැත්නම් යෝනිසෝ මනස්කාර නුවණින් සලකා කටයුතු කිරීම එනවා ඒ හුඟ දෙනෙක් හිතන්නේ ඒ ප්‍රඥාව සද්ධාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියලා. ප්‍රඥාව තියෙනවා සද්ධාව නැති වෙනවා සද්ධාව තියෙනවා ප්‍රඥාව නැති වෙනවා. නමුත් මෙතන පැහැදිලිවම පේනවා සරුවචනංශයෙන් පෙන්ලා දෙනවා ශ්‍රද්ධාව තියෙනවනම් යෝනිසමංස්කාර කියන නුවණින් සලකා බැලීම පහළ වෙනවා. ඒක තියෙනවනම් ඒ මනුෂයාට සතිය කියන එක අනිකු සියලු කුසල චෛතසික වලට වැඩිය ප්‍රධානම දේ බව තේරෙනවා. ඒ තේරුම් ගන්නවත් එක්කම ඒ තේරුම් ගැනීම නිසාම ඒ පුද්ගලයා පවු නොකර සිටීම පින් කිරීම කියන එකට වඩා පවු නොකර සිටීම ඉන්ද්‍රිය සංවරය තමන්ගේම ප්‍රධානම රාජකාරිය බව. ආණ්ඩුවට සේවය කිරීමක්වත් දෙයයන්ට සේවය කිරීමක්වත් දේවකාරී රාජකාරී නෙවෙයි. තමන්ගේම ප්‍රධාන කාරණා තමයි කොච්චර රාජකාරී කරත් කොච්චර දේවකාරී කරත් ඉඳුරන් අරස කරගන්න එක. නැත්නම් පවු නොකර සිටීම ප්‍රධාන දේ කරගත්තාම සුචරිතය කියන එක අපි කොච්චර දුස්චරිත තනකේ පටන් අරගත්තත් එච්චර අභියෝගයක් වෙන්නේ. ඊට පස්සේ තමයි ඉන්දිය සංවරයෙන් තමයි සුචරිතේ සුචරිතෙන් තමයි නීවරණ තත්ත්වයටපත් වෙන්නේ. ඒපත් උනාට පස්සේ තමයි මෙතෙක් කල් කරගෙන ගිය වැඩපිළිවෙලේ දැන හෝ නොදැන කොච්චර අවිද්‍යාවට පොහොර වැටලා තියෙනවද කියන එක මෙන්න මේ වගේ ධර්ම පරම්පරාවක් නොතිබුණා නම් කවදාකවත් අඟුලිමාල වගේ කඩුවක් අතර ගත්ත ලේ පෙරෙන පෙරපු ප්‍රධාන පිළේ තත්ත්වවාදීකට සරුවචන් වහන්සේ දැකීමෙන් පොඩි වෙලාවකදී ඒ ධර්ම પરම්පරාව ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් පිස්සියක් වාගේ ඇඳුමක් නැතුව වීදී ඇවිදපු පටාචාරාවට සරුවචනසේ දැකපු ගම නංගි සීහෙලව ගනින් කියලා කියනකොට සී එලව ගන්නත් බණ ඉවරනකොට සෝවාන් වෙන්නත් පුළුවන් ශක්තියක්. ඒ වගේ වික්‍රම, ඒ වගේ විප්ලව බුදුරජාණන්සේ කෙරුවේ මෙතන තියෙන හුදු චිත්ත પરම්පරාවක් එහෙම නැත්නම් ධර්ම પરම්පරාවක් තියෙන්නේ. ඒ සඳහා බාහිර මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. පෙළ ගැහිමයි අවශ්‍ය වෙන්නේ. ඒ පෙළ ගැහින්නේ කොහොමද? මහවැස්සක් වහිනකොට පුංචි වලවල් පිළිලා මහවලවල් පිළිලා පුඩා නදීකින් මහා නදී පිළිලා මහා නදී වලින් මහා සාගරයට වතුර යන වගේ මේක දිගට ගමන ගලන ගලන ගමනක් තියෙනවා. ඒක නිසා ඒ සඳහා අපි මේ වගේ දවස් 7 8 9 10 ඉදී ගත කරන්නේ බණ භාවනා කරන්නා වූ අපිට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා. එහෙම නැත්නම් සත්පුරුෂ ඇසුර. එහෙම නැත්නම් පාප මිත්‍රගේ වෙන්වීම ඒකේ තියෙන වටිනාකම දන නිසා. එහෙම බණ භාවනා කරන පිරිස් මේකට වෙලා කටයුතු කරනකොට අපි පුළුවන් තරම් අනෙකුත් කනට උදේ ඉඳලා හැන්ද වෙනකම් පීඩි ගන්න කියවන දේවල් 100 100ක්ම අයින් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්ම කොටස ශක්ති ප්‍රමාණෙන් ඉලි කරගත්තාම අසත් ධර්ම ශ්‍රවණේ නැති කිරීමට අපි යම් උදව්වක් කෙරුවා වෙනවා. සත් ධර්මයේ ශක්ති ප්‍රමාණෙන් අපි දිනු කරගන්න. ආහනේ එතකොට තමයි මේ සද්ධාව ඇතුළට கிඳා බහින. භාවනාවට තුරු දෙන සද්ධාවක් පාඩපත් කරන්නේ. ඉතින් මේ භාවනාව සඳහා පෙළඹිච්ච ඇත්තෝ ඒ සඳහා කොච්චර කැපකිරීම කරාද කියන එක තම තමන් දාන්න. ඒ සඳහා පෙළඹෙන්න උත්සාහ කරන නැත්තන්ටත් ධෛර්යයක්, සද්ධාාවක් ඇති වෙන්නයි මේ කටයුතු කරන්නේ. නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ ජීවිතයේ ලද මේ මනුස්ස ආත්ම භාවයේ යම් යම් ක්‍රමයකින් යම් අර්ථ කුසලයක් යම් ස්වార్థයක් සිදු කරගන්න ඕනේ නම් අපි මෙතෙක් කල් කරපු සෑම පින්කමක ඇත්ත නැත්තු උරගාලා බලන්න ඕනේ නම් අපිට දවසක සිද්ධ වෙනවා මේ ධර්ම මාර්ගයට නැත්නම් මේ ධර්ම પરම්පරාවට ඉඩ දීලා ඒක පරිශ්‍රණය කරලා බලන්න. ආන්නේ පරිශ්‍රණය කරලා බලන්න පටන් අරගත්ත දවසේ ඒ ධර්මයේ තියෙන සජීවීකම නැත්නම් ධර්මයේ තියෙන ඒක පුස්කාලා නැහැ. ඒක මිලාන වෙලා නැහැ. පිලුණු වෙලා නැහැ. ඒ ධර්මයේ දකින්න දකින්න දකින්න බුදුන් දකින්න ගතිය තියෙනවා. ධර්මයත් එක්ක තමයි මේ ගතිය තියෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍ය කරන පසුබිම. ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුම සියල්ලම ලබා ගැනීමට තමයි අපි මේ ගිය ආත්මේ ගොඩාක් පින් කළ මේ මනුස්ස ආත්මාවක් ලැබලා තියෙන්නේ. ඉතින් මට පුදුම හිතෙනවා පුදුම කියලා අදාහ ගන්න අමාරුයි. දැන් අපි ඉන්නේ මේ 2011 පෙබරවාරි මාසේ 19 වෙනිදානේ 1965 මේක දැකලා 67 වෙනකොට මෙහෙම කරන්නියක් හදලා මේ අරණ්‍ය ප්‍රධානම දේ මේ ජීවිතේම නිවන් දැකීම සඳහායි කියලා પરමාර්ථය පිහිටුණායි කියනකොට දැන් අවුරුදු 45කට ඉස්සරහ මොන්න තරම් පෙර දක්මක් තිබිලා තියෙනවා ඒ මුල් පෙළේ කියන්නේ මේ ස්ථාපිත කරපු මූලාරම්භක ස්වාමීන් වහන්සේලා ඉදා ඉඳලා අද වෙනකන් දන් දීපු හැම දායකයෙක්ම මේ අදහස කිසිසේත්ම වැටෙන්න දෙන්නේ නැතුව තමන්ගේ ශක්ති ප්‍රමාණය මේක තල්ලු කරන තල්ලු කරනවා. ඉතින් අපි මේවුවත් දකිද්දි මේිට වැඩිය මොනවද මේ ලෝකේ පෙළහර කියලා බලාපොරොත්තු වෙන්නේ. මේක දැක්කට පස්සේ අපිට තවත් මොකද්ද මේක සඳහා කැප කරන්න බැරි. එනිසා අපි දැනටමත් ඉන්නේ බැලුවොත් කරන ලද විශාල පෙරපිනක ආනිසංසවාරය බුද්ධ විදිවි. අපි හිතනවා මේට වඩා හොඳ තැනක් හම්බේ නිවන් දකින්න. හොඳ ප්‍රස්තාවක් හම්බේ, හොඳ ඉඩක් හම්බේ කියලා ඒක හුදු හීනයක් විතරයි. මං හිතන්නේ මේ අවස්ථාවත් පැන්නොත් කොයි වගේ තැනකට වැටෙයිද කියලා. ඒක මේ රැයට නිදා ගන්න බැරි වෙන්න බයක් ඇති කරන්න මං කියන කතාවක් නෙමෙයි මට හිතෙන හැටි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ අවිද්‍යාව නැති කරන්න අපිට තියෙන ප්‍රධානම උපයාසපයගත යුත්තේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රේ එහෙම නැත්නම් මේ පාප මිත්‍රයන්ගෙන් වෙන්වීම ඒ සඳහා ඊට වැඩිය අද හොඳ තත්වයක් තමයි තියෙන්නේ නිස්සාරණ වනේ ඉඳලා එළිය බලනකොට. එළිය ඉඳලා නිස්සාරණ වනේ බලනකොට වෙන තත්වයක් ඇති ඒක මම දන්නේ නැහැ. මොකද මෙහි ඉඳලා බලනකොට වෙන්නේ වැඩි පිරිසකට වැඩි භාවනාවක් අවශ්‍ය වෙලා උනන්දු වෙන කාලයක්. අපි මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඒකට හොඳ ආයෝජනයක් කෙරුවොත් මට මතකයි අපේ ලොකු සාංශාපුවත් වෙන්නේ ඉස්සල්ලා කරපු අන්තිම බණේදී මතක් කරා අපි 18 නමක් 19 නමක් විතර හිටියා. අවාසනාවට වගේ වෙලාවෙදී පටිගත කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේ කිව්වේ වෙළඳගල් සාත්තුවක් නියම වෙළඳ පොළ දැනගෙන එතනදී Tamange වෙළඳාම කරගන්න බැරුව එහා පැතැනට ගිහිලා අනේ අපරාධي අතන වෙළඳ පොළේදී මට බඩු ටික විකුණා ගන්න බැරි වුණා නේ කියලා පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් මේ වෙන්න බලන්න එපයි කිව්වා මේ මේ නමල. ලද අවස්ථාවේ උපරිම ව්‍යාය බිස්නස් එක කරලා ලාභ ලබන්න ඕනේ. ඒක නිසා මේ එළඹිලා තියෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජනට අරගෙන යම් මේ දවස් හත අට භාවනා කරපැත්තන්නේ යම් සතියක් එහෙම නැත්නම් යම් යෝනිසමංස්කාරයක් ඇති වුණා නම් ඒක නැති වෙන්න තියෙන කාරණා ගැන පශ්චාත්තාප වෙන්න එපා. අපි මේක යන්තම් උල් කරගත්ත යන්තම් තියුණු කරගත්ත අපි ලැබෙන ලැබෙන හැම අවස්ථාවකදී මේක දිනු පාණු කරගෙන ඒක පුද්ගලික වැඩක්වත් කිව්වට හිතවර කමකුත් නැහැ. නමුත් මේකේ වෙන අප්‍රමාණ බාහිර සාසනයට ඇති වෙන මේ හොඳ කම්පන වේග ගැන කල්පනා කරලා මේක සාසන වතක් විදියට වතපිලිවතක් විදියට ආරසා කරගෙන තමන් කරගෙන යන වැඩපිළිවෙල සතතාභ්‍යාසයකට අත නෑර එක දිගට පුළුවන් ප්‍රමාණයෙන් පටන් අරගෙන දිගට කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් මේ කරන ලද භාවනා වැඩපිළිවෙලත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා. ශිර දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාර විතර කාලයක් කරන් තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ මෙතෙක් අපි හැමදාම මේ දවස්වල කෙරුවා වගේ ඒ ධර්ම දවසේ වැඩ කටයුතු නිම කරන්න කලින් මේ ධර්ම දේශනාව සම්බන්ධ හෝ තම තමන්ගේ භාවනාව සම්බන්ධ හෝ මාතෘකාවක් වශයෙන් හෝ සාකච්ඡාවට පෙළඹෙන්න කැමති නම් විනාඩි කිහිපයක් අපිට ගන්න පුළුවන් නිසා ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ මාතෘකා తీරණම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් අපි දවසේ කටයුතු නිම කිරීම සඳහා පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද භවංග චිත්තය කියලා කියන්නේ? කොහොමද ඒක මේ ප්‍රශ්නේ තේරුම් කරලා දෙන්නේ කොහොමද මොකද්ද භවංග චිත්තය කියලා අදහස් කරන්නේ මොකද්ද ඒකෙන් ගැම්මිය වෙන්නේ පුත් කුරාණේ තියෙනවා කියවලා තියෙනවා ඌ වෙන මොකටද කතා කරන්නේ බයිබලේ කියලා තියෙනවා. ඒවත් කියවන පටන් ගත්තොත් ලොකු ප්‍රශ්න එනවා. බුදුහාමුදුරුවෝ දන්න ටිකේමයි පව් මේ මේ මේ දුක එන්නේ ඔතනින්මයි නිවන තියෙන්නේ. දන්නේ නැතිව හොයන්න යන්න එපා. පුත්තල හුඟා දේවල් තියෙනවා. කිසිම අපි දන්නේ නැති දෙයකට කොහොමද අපි ඉඩම්මයි ඉන්නේ? මොකටද ඔය අදගන්නේ? භාවනා කරන කෙනෙකුට මේ පිළිකාව. භාවනා කරන කෙනෙක් එපා කවදාකවත් මේ අහගන්නයි ඉතුරු වචන කියන්න ඕනේ ඉන්න නයි ටික ඇති මේ දන්න අපිට ඉදිරිපත් වෙලා තියෙන ටික තමයි දුක දෙන්නේ ඔතනමයි නිවන් මාර්ගය. ඔතනින් අපිට මොකක්වත් හොයන්න යන්න එපා. ඒකෙ වෙන්නේ මේ අපිට මේ මේ දැන් මේ සතිය පිටුන වෙනුවට වෙන මොකද්ද එකක් හිතනවා. උඹට බෙහෙත් නෑ ඔය දෙදේ. එනිසා මූල ධර්ම පැත්තකට දාන්න ඉදිරිපත් වෙන ටික බලන්න. ඉදිරිපත් වෙන එකෙන් තමයි දුක එන්නේ. එතනමයි නිවන් මාර්ගය තියෙන්නේ. මන්ද මන්නම් තාම දන්නේ ඔය කියන භවංග චිත කියන්නේ මොකද්ද කියලා. ඒ දැන් මම ගණන් ගන්නෙත් නෑ වැඩක් නෑ. ඉතින් ඕනේ නම් එන්නේ නැතයි ඉස්සරහට. ආවොත් බලන්න. එච්චරයි. මාළුක්‍ය සූත්‍රයේ දේශනා කළා තියෙනවා. නොදන්න නොදැක්ක නාපු කිසිම දෙයකින් ගැන බය වෙන්නත් එපා. ඒකෙන් දුක එන්නේ නැහැ. ඒ නිවන් මාර්ගියකුත් නෙවෙයි. ඒක හිතලා ගන්න. නිසා දන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලිවම කියන දන්නේ නැහැ ඉවරනේ. හැමදේම දතිතු කියලා ප්‍රශ්නයක් නැහැ. දන්න ටික තමයි දුක දීලා තියෙන්නේ. ඒ ටික දැන අවබෝධ කරපුවාම නිවන් මාර්ගයේ සිනා භවංගේ හිත, චුතිචිත නෙමෙයි මේ වර්තමානයේ පවතින ආනාපානට යන හිත බලනොත් ඒක බලන්න පුළුවන්, ඒක ප්‍රමාණ කරන්න පුළුවන් හොඳට ඕම ඇති. මම 100 200 සාතික වෙනවා ඒක ඇති කියලා. ඌව දැනගත්තේ නැතර කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඇත්තට ඒක සරුවචනන්සේ සඳහන් කරලා තිනවා හිත් දෙකක් තියෙනවා කියලා වසන් ගන්න බෑ. ගමනක් ගන්න හිතුනොත් සහ ඥානයක් පහළනොත් ඒක මොනම තාලෙන්වත් වසන් ගන්න බෑ කියලා. ඒ ගමන යන්න ඕනේ. ගමික චිත්තම් කියලා තියෙනවා. ඒකම ඥානයක් පහළනොත් ඒක වසන් ගන්න බෑ. ඒ ඒකේ ඒ හැටි. ඒ කියන්නේ මේ පහනක් පත්තු කරලා පස්සේ ඒ පහනෙන් ආලෝක විහිදෙනා වගේ තමයි. ඒක තටමලා දෙන්න පුළුවන් එකක්ද නැත්නම් ඉබේ වෙන එකක්ද කියන එක දෙකක් තියෙනවා. පහලක් ඥානයක් පහනොත් ඒ ඥානෙ පහල වෙච්ච පුද්ගලයාගෙන් නිකුත් වෙන තරංග වලින් ඉබේම මේ පණිවිඩය. ඒ පුද්ගලයාට පුළුවන් ඒක වචනෙට නම් වලා කැමැති කෙනෙකුට යොමු කරන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒක ඒක 100% ප්‍රතිඵල දෙයිද නැද්ද කියන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පළවෙනියෙන්ම ඥාන අවබෝධය ලැබපු නැත්නම් සෝවාන්චු කොණ්ඩඤ්ඤ සංසී එක්කෙනෙකුටවත් බණ කියලා නෑ. නමුත් සුමාන දෙක තුනක් ඇතුළත පහුවෙලා ආපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හැම කෙනෙකුට අම්මා කෙනෙක් වගේ. ඒ ਸਰවචන්සේ ඉන්නේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් දුන්නා අග්‍රසාවක තනතුර. එහෙම නැත්නම් දකුණ සව් කියලා. ඉතින් ඔක්කොමලා චෝදනා කරා බුදුහාමුදුරන්ට බුදුහාමුදුර මූණ බල්ලා මට්ටම් දෙනවා, <clears throat> උපාධි දෙනවා. හරිනම් දෙන්න වටින්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේටනේ. පළවෙනි දරුවානේ. ඒ දරුවා තියෙද්දි මේ පස්සේ ආපු දරුවෙකුට බුදලේ දුන්නයි. කොණ්ඩඤ්ඤ ස්වාමීන්ට තේරෙන නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් ආයේ ඉදිරියට නැවිත් එදා ඉඳලා කැලේට ගියා. මොකද සාරිපුත්‍ර ස්වාමීන්ගේ වැඩේ වෙනවා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇත්තු ආශ්‍රය කරාලු. දිග්ගටම ගිහිල්ලා මුළු ජීවිතේම ගත කරලා තියෙන අලිපන්තියක් එක. ඒ ස්වාමීන් වහන්සේ ඒකෙන් ভাইබ්‍රේෂන් එකක් ඒ කැලේට දෙන්නේ. හැම වචන කියලා නෑ. අවුරුදු 160ක් ඉඳලා තියෙනවා මහා බක්කුල ස්වාමීන් වහන්සේ මුළු ත්‍රිපිටකම එකම එක ශාවකෙකුට පොඩ්ඩක් බණ කියලා තියෙනවා. අවුරුදු 160ක් හිටියට බණ කියලා නැහැ. යාරකේ කියනවා බොහොම කෙටියෙන් සඳහන් කරලා තිනවා පරණ යාළුවෙක් ඇවිල්ලා හම්බුනාට පස්සේ කියනවා. හැම කෙනාට ඒක වෙන්නේ. හැබැයි ඒ කියන්න ඕනකම හිත හැම කෙනාටම පහළ වෙනවා. පහළුණාට ඉතින් ඒක වෙනවද නැද්ද කියන එක අපි කියන ජනසන්නිවේදන ක්‍රමය තුලින් වෙන්නේ නැති වුණාට good vibrations වලින් හොඳ කම්පන වේග වලින් වෙනවා. ඉතින් ඒක එනකොට ඒක මෙනෙහි කරන්න ඕනේ. මට දැන් තියෙන්නේ තව කෙනෙකුට කියාදීමේ ආසාව කියලා. ඒක බල තරුණ උද්‍යප්පේ ඥානයේදී ප්‍රධාන බාධාවක් විදිහට ඉදිරිපත් වෙනවා. තව කෙනෙකුට කියාදීම නිසා Tamange වැඩ බාධා කරගන්න තරකට. ඒ නිසා ගුරුවරු හොඳට මතක් කරනවා. ඔක ස්වභාවයි. නමුත් ඔක වැඩි පෝෂණය කරන්න යන්න එපා. ඔක පොහොර දාන්න යන්න එපා. ඒ ගමනට බාධායි. එනිසායි මා සෙන් බුද්ධ ධර්ම කියලා තියෙනවා ගඟක් පළල් වුණොත් වේගය අඩුයි පටු වුණොත් වේගයි ඒ නිසා පුළුවන් තරම් Tamange හැකියාවක්ම ඇතුළට නමාගෙන වේගය ගන්නයි කියලා පුළුවන් වෙලාවේ ඒක වෙනකොට අර මේ බාහිරට පැතිරෙන එක වෙනවා ඒ වෙලාවේදී ඇත්තටම අර අන්තරාවර්ති වෙන එක ඇතුළට නමා ගන්න එක ගොනුව ලබා ගන්න එක දෙවැන්නේකට කරන්න බෑ තමන්ම දැනගෙන ඒ වෙලාවේදී කරන්න ඒ නිසා මේ ගුරුරු ගාක් වෙලාට උත්සාහ කරනවා මේ භාවනාව හරියෑම බාධාවක් වෙන වෙලාවල් කොතන දෙන්නේ කියලා. භාවනාව හරියෑම කට්ටියට විතරයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. හරි ගිහිලා උනන්දුවක් පහළ වෙච්ච එකම ඒකම බාධා කරගෙන ඒක අනුන්ට කියාදී මේ විශේෂ කාර්යයක් තමයි ප්‍රතිපවර ගන්නවා. ඒකත් කෙලෙසයක්. ඒකට කියන්නේ උපක්ලේශ කියලා. ඒ උපක්ලේශ නිසාම කමට පාදයි. ඒ උපක්ලේශ 10ක් අපේ තේරවාදයේදී සටහන් කළා තියෙනවා. ඉතින් මට හරි සන්තෝෂයි කියන්නේ ඒක මම මේ ළඟදී කිව්වා ඒ මේ ශූරංගම සූත්‍රයේදී 50ක් පෙන්ලා දීලා තියෙනවා මහායාන බුද්ධාගම. ඒ 50ම ඉන්නේ දක්ෂ යෝගාවචරින්. يعني යෝග කර්මය හරිය කෙනාට ඒක වෙන මේ හැම හරියෑමක්ම බාධාවක් වෙනවා යෝනිසමංස්කාරය නැත්තම්. ඊට පස්සෙත් එනවා නමුත් දෙවන්නේගේ උපකාරය නැතුව තමයි පිළියම් කරගන්න පුළුවන්. පස්සේ උනත් එනවා. නමුත් ඒකට පිටින් උපකාර ඕනේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ අත ගන්නට අඟක් ඇවිල්ලා තියෙන බව තේරෙනවා. අර මුල් වෙලාවේදී අඟ දෙක ආපුවම ඉස්සලාපු කනට වැඩිය මේක බොහොම වටිනවා කියලා අඟ පෙන්නන්න ඊට පස්සේ අඟේ ඉඳලා කන කන. මුලදී තමයි අන් දෙක තට්ටුවක් වෙන්නේ. පස්සේ අත ගන්නකොට තේරෙනවා ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මට බණේදී හොඳටම තේරෙනවා. ඒකට මම අවධාරණය කරාට ඒකට මස් නෑ මං අට අට විතරයි දුන්නේ කියලා. ඒ නිසා මම කැමති මේ භාවනා කරපු කෙනෙක් කවුරු හරි කියනවා නම් මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් මොකද්ද ආධුනිකයෙක් වශයෙන් ඇහුවොත් මොකද්ද දෙන්න පුළුවන් හොඳ උත්තරය කියලා? කවුද කැමති බෙදා හදාගන්න? ඇහෙනවද කියන එක? සද්ද පැහැදිලිමයිද උත්තරේ පැහැදිලිමයි. අයින් සායත් කියමු බෑ. ආ සද්ද එකක් තියෙනවා නේ. දෙයට ලං මේ මේ මේ මොකද්ද මේ රිසීවර් ලං කරලා තියාගන්න. ඒක හොඳටයි. තව ලං කරලා කතා කරන්න. ඇවිදිනවා නම් ඇවිදින එක ගැන. ඒකට සිත තියෙනවා. උයන දෙයක් කරන වැඩක් වගේ කරනවා නම් ඒ කරන කපන දෙයක් නම් කැපෙන කැපෙන දේ ගැන සිහිය විතරක් මගෙන් ආල වැඩ තියෙනවා අන්න එහෙනම් ප්‍රශ්නේ එහෙනම් ප්‍රශ්නේ නෑ නෑ කියන්නේ මූල ධර්මයේ තේරුම් ගන්නවා කපනකොට හිත තියන මේක ක්‍රියාවත් කරන්න එක හොඳයි. ඉම්ප්ලිමන්ටේෂන් යනකොට කපනවා කපනවා කියලා මෙනෙහි කරන එකද අදහස් කරන්නේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ සිතෙන් විතරයි කටින් කියන්නේ. ඔක ලං කරලා කතා කරන්න. සිතෙන් කරන වැඩේ ගැන කල්පනාවෙන් කිරීම තමයි සතිය පිහිටනවා කියන්නේ. අපි දැන් අපේ හිත හැමතැනම විසිර යනවානේ. දැන් මේසයක් පියදානවා නම් මම මේ මේසෙ පීඩානවා කියලා ඒ සිතුවිල්ලෙන් ඒක කරනවා. ඇවිදිනවා නම් මේ ඇවිදීමක් කියන සිතුවිල්ලෙන් ඒ ඇවිදි කරන දේ කරනවා. මම හිතන්නේ ඒක තමයි භවනා නොකරන කෙනෙකුට කියන්න පුළුවන් හොඳම පැහැදිලි කිරීම. අපේ අත්‍ය චලනයක් සිතෙන්නේ ස්වාමීනි අපි හැමදේම කරන්නේ අපේ සිත නැත්තම් අතට ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. ක්‍රියාව කරන්නේ හිතෙන්. නෑ මං කියන්නේ මෙහෙමයි. ප්‍රශ්නේ මූලික උත්තරේ වශයෙන් දීලා තියෙන්නේ යමක් කරනකොට හිත හිතියොදනවා නැත්තම් ඒක එලෙබි සිටීම. ඒතර ප්‍රශ්නේ මතුවෙන්නේ මේක ක්‍රියාවත් කරන්නේ කොහොමද කියන්නේ. මේක මිනී කරනවද නැද්ද දැන් ක්‍රියාවත් කරනවා. දැන් අනෝ රූප ධර්මයේ හිතනවා නාම ධර්මයේ කියන. ඒකට මොකක්ද උත්තරේ? රූප ධර්මයේ කෙරෙන්නේ නාම ධර්මයෙන් නිසායි. නෑ නෑ මම එහෙම නියහන්නේ මම මේ වැඩ මෙතන වැඩ දෙකක් යනවා. මම දැන් ආධුනිකයෙක් වශයෙන් හිතුවේ දන් දෙන්නේ රූප ධර්මයේද නාම ධර්මයේද? විස්තර නෙවෙයි යහන්නේ. කරන්න ඕනේ මොකද්ද කියලා අහන්නේ. රූප ධර්මයට තමයි නා හිත සිත පිහිටවන්න ඕනේ රූප ධර්මයට. ඒක නිසා කියනවා කපන දේ දිහා බලන්නේ. හිත වැඩ කරන එක නෙවෙයි බලන්නේ. කපන එක. ක්‍රියාව. ඒ කියන්නේ රූප ධර්ම. රූප ධර්ම කියන එක තේරෙනවනේ නාම ධර්ම කියලා කියන්නේ ඒක අවබෝධ කරනවා කැපිය යුත්ත මේකෙන් ಗುಣ අනම්මන නෙවෙයි. මම මේ යාන්ත්‍රික වැඩක්. යන්ත්‍රේ වැඩ. හැකි හැම වෙලාවෙදී. තව කවුද කැමති මේකට එකතු කරන්නේ? තම තමන්ගේ මත මතාන්තර අදහස් අදා වේදා ගන්න මේ හිත දන්න දෙන කට්ටිය ඒ නිසා අවුතු කරගන්න දෙන්න එපා. තරහ වුණොත් එහෙම කපණික්කුත් නෑ මොනවාක්වත්. ඉතින් මේක හරියට කරගත්තොත් හිත හොඳට කවලා උයා කන්නද ඒකයි. ඒක නිසා කවුරු කවුරු දන්න කෙනෙක් දාමු උකට මේ. වෙන කවුද කැමති නිකම්ම නිකන් අබෞද්ධෙක් හරි ඇවිල්ලා ඔබවහන්සලා මේව කතා කරනවා. පුතුමලා කතා කරනවා. අපි මේ ඉදින්දා වැඩ කරනකොට කොහොමද සත්‍ය ඔය කියන සත්‍ය පීඩන්නේ කියලා ඇහුවොත් අපිත් මොකද්ද දෙන අත්තල. මේ උත්තරය අමතක කරලා දාන්න වෙන කවුද කැමති ඒකට? පොඩ්ඩක් දෙන්න ආහාරයක් එහෙම නැත්නම් මේ පෝෂණයක් පිළියම් මොකදිය කැමතිද දැන් මම දැන් හුඟක් කරලා පැය දෙකක් කතා කරපු ඉන්න මම කැමති වෙන කතාවක් කරන්න උත්සාහයක් කළ බලමු මේ දෙපැත්තටම ලාභයි මේකේ. අපි කෙනෙකුට ලකුණු හම්බෙන්නේ අපි නිකන් උත්සාහයක් කළ බලන්න. කවුරු හරි කැමති නම් මම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් ඉදිරිපත් කරපෙක් ගැන. අපිට මාතෘකාව සැප වෙනවා ප්‍රශ්න තුනයි. ඒ නිසා කවුද කැමති මේකට තව තමන්ගේ ජීවිතේ තමන් මෙතෙන් එනකන් යම් ප්‍රමාණික සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒක තව කෙනෙක් එක්ක බෙදා ගන්න කවුද කැමති? මුලින් ආණ්ඩි වගේ කිසි කෙනෙක් බෙදා ගන්න කැමති නෑ. ඔක්කොම අරගෙන යන්නම තමයි කල්පනාව තියෙන්නේ. හරියන්නේ නෑ. බෙදා හදාගත්තේ නැත්නම් හරියන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ දිනදා වැඩ කරනකොට සීයේ පවත්නවා කියන එක මේක කොහොමද කරන්නේ? මේක කාර්ය බහුල කෙනෙක් වුමනාව තියෙනවා. නමුත් ක්‍රමවේදය දන්නේ කොහොමද ඒ වගේ දෙනකොට ඒ අඩුව අතරමැද හිස්තන පුරවන්නේ කොහොමද? නැතුව හෙට දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ ඊයේ දෙයක් ගැන කල්පනා කරන්නේ නැතුව දැන් කරන දේ ගැන කල්පනා කිරීම තමයි මම හිතන්නේ ඒකට කියන්නේ මම මේ නිවැරදි කිරීමක් කරනවා කල්පනා කිරීම කියන්නේ සතියට වස. කල්පනා කිරීම කියන වචනේ පාවිච්චි කරන්න බෑ උතනදී. ඒ නිසා ඒකට වෙන එක වචනයක් යොදන්න තියෙනවා. සිය කියන එකනේ අර්ථකථන දෙන්න තියෙන සිය කියන වචනේ තහනම් වචනයක් දැන්. ඒක වෙනුවට වෙන වචනයක් දාන්න ඕනේ. ඒක නිසාවනේ. ඒකයි නැත්නම් නෑ නෑ අපි ගත්තොත් දැන් එළවලු කපන එකනේ ගත්තේ. ඒක ගන්නකොට ඒ සතිය පිහිටවන කෙනා one thing at a time and that done well. එකයි එකවරකට ඒක විතරක් කරනවා. ඉතින් ඒක අභියෝගයක් මේ ඉදිරිපත් කරා. වැඩ රාජකාරී රාශියක් අපිට තියෙනකොට සතිය පිහිටීමේදී අපි එකකටයි යොමු කරන්නේ ඒක එහෙමමද කියලා ප්‍රශ්න කරනවා. නෑ මෙතන අපි අඩු කරන්න හදන්නේ ඒ සතිය පිටවන්න හදන එක්කෙනා එක වැඩකට එකක් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් කළ යුතුද? එහෙම නැත්නම් වැඩ රාජකාරියක් කීයක් කරද්දී එකකට පමණක් සතිය කර පිටවල අනිතව වෙන්න අරින්න පුළුවන්. ඒක අර ඉබේම කරනවා වගේ අනිත් එකට සතිය දෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එනේ නේ පොඩ්ඩක් මේ උත්තරේ උත්තරේ උත්තරේ ගමුකෝ කියන්නකෝ උදාහරණයක්. ඒ කියන්නේ ඒක හොඳටම සාමාන්‍ය පුළුවන්. මම හිතන්නේ මයික් ස්වාමින් වහන්සේම දීපු උදාහරණයක් මේ බයිසිකලයක් පදිනකොට මයික් එකට මයික් එකට කතා කරමු. මයික් එකට කතා කරමු. හිතන්න නැතුවම පදිනවනේ. සමහර වෙලාවට මේ කරන ගමන් සිගරට් එකක් බොන්නත් පුළුවන්. ඒ වගේ මොකද අර ඉබේම කරන එක එච්චක පුළුවන් දෙක ක්‍රියාවක් ඒක. ක්‍රියාව දෙකක් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එක ක්‍රියාවක් හොඳටම පුළුවන්. සිත තියෙන්නේ ඒක ක්‍රියාවක තමයි ඒක මට ඒක ෂුවර් නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ ඉතනයි තියෙන්නේ. හිත. සමහර අවස්ථාවලදී වැඩ දෙකක් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා සමහර. එතකොට වෙලා තියෙන්නේ අපි දැන් අපි ඉස්සල ප්‍රශ්නකදී සුද්ධ කරගත්තා සතිය පිහිටීමේදී අපි රූප ධර්මයට හිත යොදාන. එතකොට වැඩ දෙකක් යද්දී මේ රූප ධර්ම දෙකටම යදන්න බෑ. අපි මේ දෙකෙන් ඉබේ කරන වැඩේ පැත්තක දාලා ඉබේ කරන වැඩේ තියෙන්න ඇරලා ඊතර දෙයට සතිය යොදනවා. මේ වෙලාවේදී නාම ධර්මයට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නේ එන්නේ මේ. එතකොට හිත යෙදෙනකොට අර හිතෙන්නේ අර ඉබේ කරන වැඩේත් කරන්නේ. බයිසිකල් පදිනක වෙන්නේ හිතෙන්න තමයි. ඒ අතරමැද අපි වටපිට බලනවා, සිගරට් එකක් බොනවා මොනවා හරි අතිමුත් කරනවා. ඒකට ඒකටත් හිත යන. එතකොට රූප ධර්ම පිළිබඳ අපි නිවැරදියක් ඇති කරගත්තා. බයිසිකල් පදිනක වෙච්චාවයි. මේ සිගරට් බොන එක තමයි සතිය පිටවන්නේ. ඒකට නාම ධර්මයේ හැසිරීම නැත්නම් නාම ධර්මයේ මේ මේ පසුබිමේ කොහොමද තේරුම් ගන්න කියන එකයි ප්‍රශ්නේ. Yeah. නෑ මූල ධර්මේ නම් අපිට තේරුම් ගන්න වෙනවා. මූල ධර්මේ තේරුම් ගත්තට ප්‍රායෝගිකව මේක බහින කෙනාට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද එක එක වැඩේ කර කර ඉන්න තරම් අපිට වෙලා නෑ. අපිට රාජකාරි ගොඩක් එකවර යොදන්න වෙනවා. එහෙව් කෙනේ සතිය පිහිටවනකොට අපි එකඟ වෙමු. අපි මේ සතිය පිහිටවන්නේ ආධුනික රූප ධර්මයකට. ඒ රූප ධර්මෙට ඉන්නකොට හිත මේකෙන් විශේෂ ප්‍රස්තාවක් ලබාගෙන හැඟුම් උදාහරණ. එයා පණිනව අතෙන්න මෙතෙන්ද. කියන්නේ අම්මයි තාත්තා දෙන්නම බලන්න පටන් අරගත්තොත් දරුවට ඕනට වැඩිය ඌ අම්මට කියලා තාත්තට හොරෙන් යනවා තාත්තට කියලා අම්මට හොරෙන් යනවා ඉවරයි. එක මිනිහෙක් බලනවා වගේ නෙවෙයි. අන්නේ මේ වෙලාවේදී හිත ඊටාම ප්‍රයෝගශීලී වෙලා ඊටාම වංචනික විදිහට වැඩ කරනවා. අන්නේ එවැනි වංචනික හිතක් තියෙන කෙනෙක් හිත තියෙන බව දැනගෙන ආධුනිකයෙකුට මේ වගේ වෙලාවක මොකද්ද දෙන්න තියෙන උපදේශය? නැත්තම් මේ ප්‍රශ්නෙට මොකද්ද ප්‍රායෝගික උත්තරේ? ඉතින් මේ නිසයි සරුවචනන්සේ සඳහන් කරන්නේ ආදුනිකයෙකුට එදිනදා වැඩවලින් සතිය පිටවන්න පටන් ගන්න බෑ. ආධුනිකයර සිද්ධ වෙන්නේ පැත්තකට වෙලා සීළු වැඩ බහ තබලා එකකට දාලා සතිය කියන්නේ මොකද්ද කියන එක නැත්නම් පර්යංක වශයෙන් සතිය පිහිටවලා ඒක ටිකක් සක්මන් කරන ගමන් රූප පෙන්න ගමන් සද්ධාහන ගමන් ටිකක් කරලා ඊට පස්සේ තමයි බලාපොරොත්තු තියන්න පුළුවන් වෙන්නේ එදින්දා වැඩ සඳහා. එහෙම නැත්තම් එහෙම නැත්තම් එදිනෙදා වැඩවලදී තනියම කරන සරල වැඩකදී විතරක් සතිය පිටනවා අනිත්‍යව අමතක කරලා. බයපක්ෂව වැත්තර ගන්න. ඒ නිසා මම පිටුවේ සතිය ඔය කියන ක්‍රමයට. කදාක පරියන්කේට මං ගියේ නෑ. මූලධර්ම කියෙවෙත් නෑ. මට ධම්මික හමුදුරන්ගේ ඔය ප්‍රශ්නය ආවට පස්සේ කිව්වේ ඔබ දත්ම දින වෙලාවේදී උදේ දත්ම දින වෙලාවේදී ඒක විතරනේ කරන්නේ. අනිවාර්යයෙන් මේකට වෙලාවක් ගන්නවා. ඒ නිසා දත බුරුස දතේ හැප්පෙන හැටි ඒක බලාගෙන හැමදාම අදිෂ්ඨානයක් කරපම් මීට පස්සේ වෙන වැඩ ඔක්කොකදී මම අසත්‍යමත් අසම්පජඤ්ඤයි. නමුත් ධත්ම දිනක සතියෙන් කරනවා. ඉතින් ඒක කරනකොට ඒක නිකන් මේ දවසේ කරන ප්‍රධානම කාර්යය. ඒක වෙන්දන්න ගණන් ගන්නම දෙයක් නෑ. ඉතින් ධත්ම දිනකොට සත්‍යමත් කවුරුත් දන්නේත් නෑ. Tamanne කියන්න ඕනක මොකුත් නෑ. ඉතින් එහෙම කරන යනකොට අර පිරිමැදෙන ගතිය දැනෙන අතර උදේ පාන්දර පෙප්පමින්ට් ගෑවෙනකොට ඇතිවෙන සීතල ගතිය ඊට පස්සේ පෙප්පමින් ගාලි වල වතුර ටිකක් අතට ගන්නකොට දත් හිරි වැටෙන ගතියෙම දත් මැදින එක තමයි පටන් අර ඊට පස්සේ පොඩ්ඩක් ඉස්සරහ පොඩ්ඩක් ටික ටික ටික ටික වැඩෙනවා. ඊට පස්සේ මට හොඳටම වැදුනේ බාල්දියට වතුර අරගෙන බාල්දියට අත් දෙක දාලා උස්සලා මූණ හොදන්න මෙහෙම අත් දෙක ලං වෙන එක. අත් දෙකේ වතුර වැක්කිරෙමින් දැන් තියෙනවා බාල්දියට. එහෙනම් ලං වෙලා දැන් පොඩ්ඩකින් මේ නාහේ ගෑවෙනවා මේ මූණේ සීතලේ ගෑවෙනවා. ඉතින් ඒකට එළඹිලා භාවනා වේ කියන්නේ. දත්මල ඉවර වෙලා මම මේ කියන්නේ. ඒ දේ කරනකොට හැමදාම මේක අදිෂ්ඨාන පූර්වක කරන්නේ මම මූණ හොදනකොට සතිපත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී වෙන මොනවත්ක්වත් නැහැ. ඒ කියන්නේ වෙන වැඩ දෙක තුනක් නැහැ. මේ වැඩේ මම තෝරාගන්නේ මම විතරයි. දෙවැන්නේක සම්බන්ධයක් නැහැ. වැඩ දෙකක් නැහැ. මේක හොඳට කර. ඊට පස්සේ කිට්ටුවේ මන ආසන්නම දේ තමයි වැසිකිලි කැසිකිලි කරන්නේ. ඒකෙදි දෙක තුනක් කෙරෙන්නේ නැහැ. අනිත් එක මේ බුදුමාකාර වෙනසක් තියෙන අපේ ජීවිතේ. දේවල් අපකරා පැමිණෙනකොට තණ්හාව ඇති වුණාට අපෙන් දේවල් නොදාහරිනකොට මොකද්ද නිවනේ ලකුණක් තියෙනවා. අසුචි පිට වෙනකොට මුත්‍ර පිට වෙනකොට ඒකේ තියෙන විරේචන වමනයක් යනවා වගේ විරේචනයක් ඒකෙම මේ සුද්ධියක් තියෙනවා තමයි. ඉතින් ඒක හරි සාන්තිදායකයි. අපිට මට අපිට මැත්ස් උගන්වුවේ කතෝලික සර් කෙනෙක් හරිම සරයි. අපි දන්න විදිහට උදේට ට්‍රෑම් එකක් දාගෙන ඉන්නේ. ඒ තරම්ම සරයි. ඉතින් ඒ කතෝලික මනුස්සයන් අපි ඔක්කොම බෞද්ධයි. ඉතින් කියනවා මේ මම දන්න විදිහට මේ ජීවිතේ විමුක්තියක් හෝ නිවනක් නැහැ. ඒක ඉතින් මරණයට පස්සේ තමයි. මේ ජීවිතේ විමුක්තියක් නිවනක් තියෙනවනම් හොඳටම මූත්‍රා දද වෙච්ච වෙලාවේදී මූත්‍රා ටික පිට කරගන්න හැමුණොත් ඒක නම් විශාල නිවනක් කියලා මම පිළිගන්නවා. හොඳටම කක්ක කරන්න ඕන වෙලාවේදී වැසිකිලියක් හම්බෙච්චාම ඒ කක්ක යන වෙලාවේදී හම්බෙන නිවන වගේ එකක් මට නම් වෙන්නේ නිවනටත් වැඩිය හොඳ එකක් කියලා. ඒ නිසා ওই දෙක තමයි මේ ජීවිතේ තියෙන නිවන කියලා. මම අටේ පන්තියේදී කිව්වේ. වැසිකිලි වැසිකිලි කරගන්න ඕන වෙලාව වැසිකිලි කරන්න හම්බ වෙනවා නම් මූත්‍රා කරන්න ඕන වෙලාව මූත්‍රා කරන්න හම්බ වෙනවා ඊට වැඩිය නිවනක් නැහැ කියලා. ඒ මොකද මේ දේවල් අපෙන් පිට කරන වෙලාවේදී සංසාර කියන්නේ එකතු කරන එකනේ. බදාගන්න එකනේ. ඒක කොහොම කරවක් කතයි. මොන දේ හැමුණක් කතයි. මේ පිට කරන වෙලාවේදී පුදුම සාන්තියක් තියෙනවා. මන්ද අපේ අම්මා ඉන්න කාලේ අම්මා තින් ඔය සල්ලි එහෙම නැති වෙච්චා මම ඉතින් දවසම හරියට කනගාටු වෙනවා මේ වැසිකිලි කරලා එනකොට කියනවා හරි තහවල් තන තිබ්බයි කියලා හොඳටම මතක් වෙන්නේ ඉතින් එදාට වැඩියෙන් වැසිකිලි අනේක ඒක හොඳටම බලනකොට තේරෙනවා සල්ලි හොයාගන්න ඕනේ නම් මේ එදිනදා වැඩ කරනකොට ඔළුව හැම වෙලාවෙම අතින්ද කියලා කරබන ඉන්න ගියාම එක දෙයයිනේ කෙරෙන්නේ වෙලාවේ. අන්න වගේ සතිය පිහිටවන කෙනා උපක්‍රමශීලී වෙන්න ඕනේ කොතනින්ද පටන් ගන්න කියන එක. පටන් ගන්නකොට පටන් ගන්නකොට තියෙන්නේ සරල දෙවන්නේක් සම්බන්ධ නැති Tamanට වේගයේ තීන්දුව කළ හැකි වැඩ වගේක් තියෙනවා අපේ ජීවිතේ. කොච්චර කාර්යබහුණක් තියෙනවා. අන්න එතනින් පටන් අරගත්තාම පැතිරලා යනවා. ඒක නිසා විපස්සනා පිළිබඳ කියවිච්ච අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ යථාපාකටං විපස්සනාබි නිවේසෝ යම ප්‍රකටද සරලද එතනින් බහගන්නේ. කවදාවත් සංකීර්ණ දේවල් කරන්න යන්නත් එපා. සංකීර්ණ වෙන්න ඕන තරම් අපේ කට්ට වෙට්ට ප්‍රතිලකම් ඔළුවේ තියෙන එකකටවත් ඉඩ දෙන්න එපා. ඉතාමත්ම සරල ලේසි තැනකින් පටන් ගන්න. එතනින් පටන් ගන්න ගියාට පස්සේ මුළු එකම අල්ලතයි. ඉතින් ඒක තමයි අද හුඟෝ යෝගාවචර පටලවාගෙන තියෙන්නේ. ඒගොල්ලෝ විශාල සමීකරණ හිතාගෙන ඉන්නවා. විශාල ගැඹුරු බණ කල්පනා කරනවා. මේ සරල දේ අමතක කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ සෝපාකටත් තේරෙනවා. පටාචාරාවටත් තේරෙනවා. ගණකපමුගලනටත් තේරෙනවා. බොහොමත්ම සරල තැනින් පටන් ගන්න. අපිට මොකද්දෝ නිකන් හීනමානයක් වෙනවා මේ සරල වැඩි කියලා. ඒක ඕනට වැඩිය සරල වැඩි කියලා ඒ නිසාම අපි සංකර කරගන්න. ඇත්තටම සත්‍ය ඉතාමත්ම සරලයි. සත්‍ය අන්තිම සරලයි. අපි ටික නිකන් මොකද මොකද වගේ එච්චර සරල වෙනකොට. ඉතින් අපි කොහොම හරි මේක සංකර කරගන්න හදනවා. දන්නේ නැති දේවල් අරෙන් මේ බදාගන්න. මොකක්වත් නැහැ. ඊට වැඩිය හුඟක් ඒගේ එදිනදා ජීවිතයේ සරල එක දෙකකින් පටන් ගන්නට පටන් ගැනීමේ පරිේශනාගාර ක්‍රමයේ තමයි පරියන්කිට ගිහිල්ලා ඇස් දෙක වහගෙන සද්දෙන් දැත්තනකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව ඉබේ සිද්ධ වෙන හුස්ම විතරක් කොටු කරලා ඒකට විතර සතිය දාන්න ගියොත් නාම රූප දෙකම අල්ලනවා. මොකද හිත ව්‍යාපෘත කරන්නේත් නැහැ. රූප ධර්මයෙන් තමයි පටන් අරගන්නේ. අල්ලගෙන රූප ධර්මයේ කීකරු කරනකොට ඒ රූප ධර්මයේ කීකරු වීම අනුව නාමයේ කීකරු වීම. හිතේ කීකරු වීම යෝගාවචරයට හම්බෙන අමතර ලාභයක්. මොකද අනිකුත් විචල්්‍ය සාධක සේරම තහවුරු කරලා ඉවරයි. එකයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඉබේ ඇති වෙන හුස්ම ඒකම කරගෙන කරගෙන යනවා. මේක ඩිංගිත්තක් විලල් කිරීමක් විස්තර කිරීමක් තමයි සක්මණේදී කරන්නේ රූපත් පේන ගමන්. සද්දත් ඇහෙන ගමන්, හුලං වදින ගමන්, චේතනාපූර්වක පයත් මෙහෙවන ගමන් සත්‍ය පාත්තන්න පුළුවන්. ඒක බහුලීගත කිරීමක් විවිධාංගීකරණය කිරීමක් තමයි එදිනදා ජීවිතයේ බොහෝ කටයුතු කරද්දී ඒකෙදී වුණත් පටන් ගන්න ගන්න ඕනේ සරලම තැන. ඒකෙදී මේ සාමාන්‍ය මතේ නම් තියෙන පොත්පත් කියවීම බෞසුත භාවයේ ඇත්තටම යෝගාචරණයට බාධායි කියලා. නමුත් ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තමන්ට යෝනිසෝ මනසිකාරය තියෙන එක බාධා නොකර ගන්න පුළුවන්. කොච්චර බහුසුතකම තිබුණත් කොච්චර කියවන්න ඕනකම තිබුණත් භාවනාවට බාධා නොකරගෙන ඉන්න පාවිච්චි කරන්න පුළුවන්. හුඟ දෙනෙක් අර සුතමේ ඥානය සහ චින්තාමේ ඥානයට ලොකු ගෞරවයක් කරන නිසා භාවනාමේ ඥානෙ පච වෙනවා. ඒ නිසා පොත්පත් කියවීම ඒ බුරුම ස්වාමීන් වහන්සේ ජර්මනියට ගිහිල්ලා මේ භාවනා කරලා ඒ ශාන්ති එළියට යනකොට ජර්මන් කාර්යයක් කකුල් දෙක උඩ දාගෙන ඊසි e චායක ඉඳගෙන පොතක් කියවනවා. ඒ නිසා ඒ <clears throat> වාස විලි ලැජ්ජාවක් ඒක මේ භාවනා කරන්න ආවිලා පොත් කියවනවා කියන එකේ කවදාකවත් කරන්න දෙන්නේ නැහැ. ඒ වුණාට මොනවාක් කියන්න බෑ මනස ජර්මන් මිනිසෙක් බුද්ධ ආගම නෙවෙයි. එයාට ඒ පහු කරගෙනත් ගිහිලා තියෙන මනසදියත් බල්ල මොනවාක් කියන නැතුව වාහනේට යන්නේ අඬ ගහන යන මහත්තයා කිව්වලු he is just wasting time කියලා. මෙච්චර දුර ඇවිල්ලා සයිඩොත් හම්බෙලා භාවනා කරන ගමන් ගෙදර තියුණු පොතක් ගෙනලා ඒක දිහා බල බලයි. මෙහි හිටපු කෝවිද හාමුදුරුව දකින්න මෙහෙට එන සුද්දන්ට වෙන දෙයි. මොකද මේ හොඳ පුස්තකාලයක් තියෙනවා. ඉතින් අර භාවනා කරනකොට හරිය ලේසි පුස්තකාලට ගියාම කැට පිටින් දැනුම එනවනේ කියලා. මිනිහා ලියලා තියෙන පොතේ තමන්ගේ චරිතය උන මං ලෝකයේ හැතැම්ම 25000ක් තියෙන රවුමෙන් 12500ක් ගෙවාගෙන ඇමරිකාවෙන් ඉඳලා ලංකාවට ආවේ එහෙත් ගන්න පුළුවන් පොත් මේ හැවිලා කියවන්න නෙවෙයි කියලා. ඒක මට එහෙඳලා කරතයි. මෙහි ආවේ විවේක වෙන්නයි. මෙහි ආවේ සතිය වඩන්න. ඒ නිසා ඒ අනවශ්‍ය දේවල් වලට අහුම්කම් දීම, කතා බහ කිරීම, පොත් කියවීම පුළුවන් තරම් අයින් කරන්න. නමුත් අපි ගෙදර ගියාට පස්සේ හිතමු. ගෙදර ගියාට පස්සේ අපිට විවේක තියෙන වෙලාවක ඒ දේවල් සඳහා වෙන දේවල් වලට යොමුනට ඉතින් බණ පොතක් කියවන එකේ වටිනාකමක් තියෙනවා. ඉතින් ඒකේ ආවස්තික වටිනාකම, අවස්ථානුකූල වටිනාකම තේරුම් ගන්න. ඒක නිසා මම කෙලින්ම විරුද්ධ වෙන්නේ පොත්පත් වලට මම සජීවි ගුරුරු දැකලා නෙවෙයි භාවනාවට බැස්සේ පොත්වලින්. ඒක නිසා මම සාමාන්‍ය ලේසියෙන් පොත්වලට බණින්නේ නැහැ. හැබැයි භාවනා කරනකොට පොත් කියවනවා දකින්නකොට මට ඉතින් සෝරි කියලා හිතෙනවා. ඒ නිසා මම පොත් ලියනවා මට හරි විලි ලැජ්ජයි ඒ කියන්නේ. ඒ මොකද මේ භාවනා මධ්‍යස්ථානට ආවිලා පොත් කියවුවේ. ඉතින් සමහර වෙලාවට මමත් දෙනවා මේ ටික කියවලා බලන්නයි කියලා ඒ අවශ්‍ය උපදෙස්. නමුත් ඉතින් හොඳට මතක තියාගන්න පොත් කියවනකොට ඒකට ලොකු රුචියක් ඇති වෙනවා. විශේෂයෙන් භාවනා කරන කෙනා ලොකු රුචියක් ඇති නමුත් වඩා හොඳ දේ තියෙද්දී හොඳ දේ කිරීමේ අර්ථය අකුසල කර්මයට වැටෙනවා. හොඳින් වඩා හොඳ වෙන් කරන හොඳින් වඩා හොඳ කරන වෙනුවට වඩා හොඳ පැත්තක දාලා හොඳ දේ කරනවා. ඉතින් ඒකෙදී ඒ පුද්ගලයන් පුද්ගලට අවස්ථාවෙන් අවස්ථාවට ඒක හොඳ තේරුම් ගන්න නිතරම අධිකුසලයටම සමාදන් වෙලා හොඳ දේ වැත්තක දාලා වඩා හොඳ දේට යන්න යනවනම් භාවනා කරන වෙලාව කියලා කියන්නේ තමන්ගේ හිතත් එක්ක තමන්ගේ වර්තමාන මොහොතත් එක්ක ඉදිරිපත් වෙන රූප ධර්මයත් එක්ක ගත කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් අපි මම හිතන්නේ අපේ සම්මත කාලයේ ඉක්මවලක් ගිහිලා තියෙනවා